ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ 99 වෙනි භාවනා වැඩසටහනේ 2015 ජූලයි මාසේ 29 වෙනිදා ධර්මදේශනා වාරයටයි අවස්ථාව ලබාගෙන තියෙන්නේ. ඒ නිසා සියලුම දෙනා ධර්මදේශනාවකට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුමු.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 කාච භික්කවේ යතා භූත ඥාන දස්සනස්ස උපනිෂා සමාධිතිස්ත වචනියන්ති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවට මේ උපනිෂා සූත්‍රය ඉදිරියෙන් තියාගත්ත බව අපි මේ වෙනකොට මතක් කරගෙන තිනවා ඒක සංයුත නිකායේ නිදාන වර්ගයේ නැත්නම් නිදාන සංයුත්තේ අමත වර්ගයට අයිතුව දේශනා වෙච්ච සූත්‍රයක්. ඒසයි සූත්‍රය නිවනෙම කුළු ගැන්වෙන අංග සම්පූර්ණ සූත්‍රයක්. ඒ ආරම්භක පාඨයේ වශයෙන් ਸਰවචනචේ සඳහන් කරන්නේ ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මහන්නේ මේ ආශ්‍රවක්ෂය කිරීම නැත්තම් මේ ආශ්‍රවක කර ඥානය කියලා කියන්නේ රහත් ඥානය. ආශ්‍රෝචය කිරීම සඳහා එවනත මේ ඇඟේ මේ సంతානේ මේ ජීවිතේ අපි ළඟ නිතර මේ පැහි පැහි තියෙන කොයි දේ වැටුණත් ඒක කෙලෙසයක් බවටපත් කරන මේ ආශ්‍රව කියන ධර්මය දුරු කිරීම සඳහා ක්ෂය කිරීම සඳහා ඒක දකින්න ඕනේ. ඒක වැඩ කරන්නේ හීන් නූලෙන් ඒ නිසා පේනෙලා නෙවෙයි වැඩ කරන්නේ. වෙන විදිහකට කියනවා මේ හැම ආශ්‍රවයකටම අපි ආශාවන් විදිහට තියානින්. ඒ නිසා මේ ආශාවන් තියෙන තාක්කල් අපි නොදැන හෝ දැන පුදුමාකාර ආශ්‍රෝතෝගයක් වැඩෙනවා. ඉතින් අපි හිතසුව දනවන ප්‍රියමනාප දේවල් විදිහට දකින්න දකින්න ඔය කදාකත් අයින් කරන්න හිතෙන්නේත් නෑ දකින්නෙත් නෑ. එතකොට අපි නොදැනුවත්වම නිදාගෙන හිටියත් මේ ආශ්‍රවයන්ගේ වැඩිමක් සිද්ධ වෙනවා. ඉතින් හැමදාම සංසාරේ. ඉතින් ඒ නිසා මේ ආශ්‍රවයන් එනකොට එන වශයෙන් යනකොට යන වශයෙන් දකින්නවා නම් ඒක හරි හිත පීඩා වෙන එකක් මේ Taman තුල කෙලෙස් ඇති වෙනවා. මේ Taman තුල එක එක ආතාවල් ඇති වෙන හැටි දකිනකොට ඒ දැකීමට අපිරිය කෙනෙකුට කවදාකවත් ඒක දුරු කරන්න බෑ. ඒක දැකිලා දැකීම හරහම ඒකේ යාන්ත්‍රණය දැනගන්න ඕනේ. එතකොට නම් ඒක අයින් කරන්න පුළුවන්. ඒ නිසා මේ ආශ්‍රව ධර්ම දුරු වෙන්නේ දකින කෙනාට විතරයි, දන්න කෙනාට විතරයි. ඒක හරියට සාමාන්‍ය රෝගයක් ඇදිලා සනීප වෙනකොට රෝග ලක්ෂණ වලට කොච්චර වෙදකම් කරත් රෝගේ කඳේ තියෙනවා. ඒ රෝග මූලය දැනගන්න ඕනේ. රෝග මූලය දැකගත්තොත් ඒක අයින් කරාට පස්සේ රෝග ලක්ෂණ විතරක් නෙවෙයි රෝගයත් නැති වෙනවා. ඉතින් දැන් අපි කරන ක්‍රමේ මේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරාට රෝගියාට හෝ රෝගයට පිළිමක් වෙන්නේ නැහැ. ඒක හරියට දැක ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක තමයි අපි කරන හැම වැඩකදීම මේ ආශ්‍රවයන්ගේ එහෙම නැත්නම් මේ පැහැෙන ගතිය කියලා කියමුකෝ. නැත්නම් මේ මධ්‍යසාර හදන ගතිය, මත් කරවන ගතිය කොතනින්ද එන්නේ? ඒක එනකොට දැනගන්න නැති වෙනකොට දැනගන්න මොකද ඒකත් ඉබේ ඇති වෙලා ඒක ඉබේ නැති වෙන දෙයක්. නමුත් මේ එන වෙලාව මේකයි නැති වෙන වෙලාව මේකයි කියලා දන්නේ නැත්නම් ඇති වෙලාව දකින්න නැත්නම් දන්නේ නැත්නම් කවදාකවත් එකෙන් දුරවන් වෙන්න බෑ. ඒ නිසා බුදු කෑමඳුරන්ගේ ඇහැ තියෙන්නේ මේක දකලා දකින්නයි අනිත් අයට ඒක කියලා දෙන්න. මේ ප්‍රකාශය කළ බුදුරජාන් වහන්සේ අහනවා මාන්නේ මේ ආශ්‍රයයන්ගේ ක්ෂය කිරීම පිණිස දැකිය යුත්තේ මොකද්ද? එතකොට කියනවා මේ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් සමහර විටක මේ පුද්ගලයා පහකට කඩලා පෙන්නන මේ මේ එක එක ආයතනයක මේක රූපය කියලා වේදනා සංඥා සංඛාර විඥාන වලින් වෙන්කොට දන්වා ගැනීම ඥානෙ තියෙනවා. මේක වේදනා මේක විඳීම් ශේස්ත්‍රය කියලා රූපයන්ගේ සංඥා සංඛාර විඥාන වලින් වෙන්කර දැන ගැනීම ඥානෙ තියෙනවා. මේක සංඥාව ඒක රූප වේදනා සංඛාර විඥානයෙන් තොර කරලා හඳුනා ගැනීමේ ශක්තිය තියෙනවා. මේක සංස්කාර ඒක රූප වේදනා සංඥා විඥානෙ වෙන් වෙන හැටි. මේක විඥාණය මේක රූප වේදනා සංඥා සංකාර වල වින්ගෙන හැටි කියලා මේවා එක එකක් මතුවෙන වෙලාවේ දැන් නැත්තම් ඔක්කොම කලවෙමේ තිබුණොත් අපිට මේ ගැටලි යන්න බෑ ඒ නිසා සිද්ධියක් වෙනකොට ඒක මේ මේ කොටස් රූප කොටස් මේ මේ කොටස් විඳීම් මේවා නම් කිරීම මේවා අපි සකස් කිරීම ඒ අනුව විඥාණය මේ මම කියලා හඳුනා ගන්න කොටස ආනිව පිළිබඳව අවධියක් ගන්න නම් අපිට මේ අනුන් ගැන කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. අතීතය ගැන බල බල ඉඳලා හරියන්නේ නැහැ. අනාගතය ගැන බල බල ඉඳලා හරියන්නේ නැහැ. අතන මෙතන ගැන ඉඳලා හරියන්නේ නැහැ. මේ සිද්ධිය සිද්ධ වෙනකොටම ඒක දිහා බලන්න ඕනේ. ඒ බැලීමේ ක්‍රමය ਸਰුවචන්සේ සඳහන් කරනවා ඉති රූපං ඉතින් පළවෙනි දවසේ අපි තේරුම් ගත්තේ ලෝකේ තියෙන රූප ඔක්කොම අපි අල්ලන්න යන්නේ ඇස්පනා අපිට බොහෝ වේලා පවත්වන්න පුළුවන් එක රූප කොටාශයක් අපි භාවනා කරපස්ථානයේ වශයෙන් ඉදිරින් තියාගන්න. ඉතින් ඒකට සරුවචනාංශේ පෙන්වන්නේ නැත්නම් සරුවචනාංශේ උගන්වීම අනුව රූප සියල්ලම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අතරමහා ධාතුන්ට මූලධර්මානුකූලව අඩු කරන්න පුළුවන්. මේ හතරමහා ධාතුන්ගෙන් දකින්න ලේසි මේක වායෝ ධාතුව අමාරුම එක ආපෝ ධාතුව. ඒ නිසා වායෝ ධාතුවෙන් පටන් ගන්න කියනවා. ඉතින් මේ ආස්වාද ප්‍රසආචෝ පිම්බි මැකිලිම කියලා කියන්නේ වායෝ පොට්ටබ ධාතුව. මේ පුම්බන හකුලන හුස්ම ගන්න පිට කරන ගතිය. ඉතින් අපි ලෝකයේ රූප දැනගැනීම සඳහා අනෙක් රූපයන්ගෙන් වෙන්වීම සඳහා මේ ආස්වාද ප්‍රසවාස වාතය ගත්තයි කියලා අපි හිතමු. ඒක දැනගන්න ඕනේ මේ ආස්වාස වාස්වාස වාතය කියන්නේ රූප ධර්මයක්. රුප්පණතුළු වෙනස් වෙනතුළු ධර්මයක්. ඒකයි මං දැන් ඉස්සරහින් තියානින්නේ. සද්දත් එක්ක නෙවෙයි, වේදනත් එක්ක නෙවෙයි, හිතවිලිත් එක්ක නෙවෙයි, වෙන වෙන දේවල් එක්ක නෙවෙයි මේ ආස්වාද ප්‍රසවාසය මං දැන් මූණට මූණ දාලා ඉන්නේ. ඒක නැත්තම් නැති බව දන්නවා. තියෙනවා නම් තියෙන බව දන්නවා. එහෙම නැත්තම් මේ හතරෙම පට වියාපෝතේ ජෝවායේ වායු කියන හතරම එකතුවක් තමයි ඉරියව්ව කියන්නේ. ඉරියව්ව හිත තියෙනවා නම් ඒත් රූපයක්. එතන හතර මහා ධාතුන්ම තියෙනවා. ඒකේ වායෝ පොට්ටහබ ධාතුව තමයි ආස්වාද ප්‍රසවාසය කියන්නේ. දෙකෙන් කොයි එක තිබ්බත් දන්නවා මම දැන් මෙතන ඉඳගෙන මගේ ඉරියව්ව බලන්න නැත්තම් ආස්වාද ප්‍රසවාසය බලනවා. එතකොට ඒකේ හරි හැටි අවබෝධ කරගන්න නම් මේ ආස්වාසිය නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන මැද දැකීමෙන් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපි ආනපානේ ආස්වාද ප්‍රසාර අඳුරගන්නේ. නමුත් මේ පීරාගෙන යන තරමට එnde ඉස්සෙල්ලා කොහේ ඉඳලාද මේක පටන් ගන්නෙ කියලා ඉති රූපස්ස සමුදයෝ මේ ආස්වාචයාගේ හටගැන්ම දකින්න බලන්න. ඉති රූපස්ස අත්ංගමෝ ඊට පස්සේ ආස්වාසයේ නිමාව දැක ගන්න. ඒ කියන්නේ ඉස්සල්ලා ආස්වාසිය දැකලා ආස්වාද දැකයි කියලා කියන්නේ මෑද දකින්නයි කියන එක. ඊට පස්සේ මුල දකින්න අග දකින්න. එතකොට යාට ආශ්‍රයක්ෂය කරන ඥානයක් මේ ජීවිතේ පහළ වෙන්න පින් කියන කෙනෙකුට නම් තේරෙනවා ආස්වාසේ කිසිම මූලික සංඥාවකින් තොරව ඇති වෙලා කිසිම සලකුණක් නොකර 100%ක්ම ගෙවිලා යනවා. ඒකට ඇති කරන්න අපිට චේතනා වශයෙන් කරන දෙයක්වත් නැහැ. නැති කරන චේතනා කරන දෙයක්වත් නැහැ. ඒක ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ඒක නිසා ඒක හට ගන්න එක ඇත්ත. නැත්නම් ඒක විසීම නැති වෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසය එනවා. ප්‍රස්වාසෙත් එච්චරයි. ඒක විසින්ම හට ගන්නවා. ඒක විසින්ම නැති වෙනවා. ඊට පස්සේ පිම්බීම හැකිලිම ගත්තත් ඒ ඔක්කොටම ලකුණක් තියෙනවා. මේ රූප ධාතු වල ඒක ඒක විසින් හට ගන්න ඕන වෙනකොට අපිට වළක්වන්න බෑ. ඒක ඒක විසින් නැති වෙනවා. එයාට ඉන්න පුළුවන් සීමිත කාලයයි මේකේ. ඊට පස්සේ නැති වෙනවා. ඒ නිසා මේකට ඇති වේවා කියලා පතලත් බෑ නැති වේවා කියලා තඩමලත් බෑ ඒක වෙන දේ වෙන්නේ ස්වභාවයට අන්න එක දිහා බලාගෙන හිටියොත් මේ රූපයගේ හටගන්ම මෙහෙමයි. එතකොට අපි අඳුරගන්නේ රූපය මේ පට මේ වායෝ පොට්ටබ්බ ධාතුව හරහා. ඒක ගියාට පස්සේ ඒ අතරමැද අපිට භවනා කරනකොට ඇඟේ උණුසුම මතුවෙනවා. තීජෝ ධාතුව. ඒකත් නොකියම එනවා. නොකියම ඉතුරුක් නැතුව යන. ඊට පස්සේ බර ගතිය වැටේනවා. හැලු ගතිය වැටේනවා. ගොරෝසු ගතිය වැටේනවා. මෘදු ගතිය වැටේනවා. සුමුදු ගතිය වැටේනවා. බර ගතිය වැටෙනවා. මේ ඔක්කොම ධර්ම ඒගොල්ලෝ දන්නේ මේ මනුස්ස කයක තියෙන්නේ, ගෑනු කයක තියෙන්නේ, පිරිමි කයක තියෙන්නේ ඒව වෙලාවට වෙලාවට යනවා. ඉතින් මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගත්තොත් මේක වේවා කියලා කනගාටු වෙන්න නොවේවා කියලා කනගාටු වෙන්න නැත්නම් මේක තියෙන එක සැපක් මගේ වාසනාවක් කියලා අපි නුවට එක එක නංවනන් දැම්මට මෙව එකක්වත් අපිට ඕනේ තාලෙට වෙන්නේ. ආන්න ඒක දැනගත්තට පස්සේ රූප සම්බන්ධව උපය උපාදානා චේතනා අභිඨාන අභිනිවේෂානුසයා කියලක මේක යන්න ඕනේ මේක අල්ල බදා ගන්න ඕනේ මේක මම කියා ගන්න ඕනේ මේක මේ මේ විදිහට හදන්න ඕනේ කියන ඔක්කොම බොරු ඒවා නිකන් පොයි ඒවා නිකන් පුස් දෙයක් බව තේරෙනවා මොකද ඒව ඇති වෙලා නැති වෙලා යනකොට අපිට ඇඟිලි ගන්න දෙයක් නැහැ ඒකේ ඒක ඒ තරමටම එනකන් අපි රූප නැත්නම් කායනපස්සනා කෙරුවා පස්සේ වේදනා මේ උණුසුම එනකොට විඳිනවා හොඳයි සීතල එනකොට විඳිනවා නරකයි ඉතින් මේ වෙන්නේ සීත ඍතුවේ විතරයි. ඊට පස්සේ උෂ්ණ ඍතුවට ගියාම උෂ්ණ ඍතුවේනකොට දුකයි. සීතලෙනකොට සැපයි. ඒ නිසා මේ උණුසුමේ සීතලේ සැප දුක නැහැ. ඒ ඍතුවේ හැටියට වෙනස් වෙනවා. ඒක උෂ්ණංග තියෙන මනුස්සයාට සීතලෙනකොට සැපයි. උෂ්ණනකොට දුකයි. උණුසුම් නැගක් තියෙන කෙනාට උෂ්ණ දුකක්. සීතල සැපක්. ඉතින් මේ උණුසුම සීසලදී අපි අල්ලගෙන මේ තොරන් ගහන්න ගියාට අපි කාට හරි දුන්නොත් උණුසුම හොඳයි කියලා ඒ මනස උණුසුම නරක වෙන්න පුළුවන්. එතකොට තේජෝ ධාතුවෙත් එයා ඇවිල්ලා යා සින්දුව කියලා යනවා. ඊට පස්සේ පාඨවි ධාතුව ආවත් වායෝ ආපෝ ධාතුව ආවත් මේ භාෂාව ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්නක විශාල විශ්වවිද්‍යාලයක්. අපි හිතන්නෙම නැති එක මේ හතරටනේ මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන නටන්නේ. මේක වෙනස් කරන්නේ මොන වෙනස් කරන්නේ කොහොමවත් වෙනස් වෙන්නේ මේක දිගට ඒ යාගේ කටයුතු යන. ඒකට වේදනාවලත් මේ රූප එනකොට අපි සැප දුක් වශයෙන් විඳින්න ගියාට ඒක ස්ථිර සැප දුකක් නෑ ඒක අවස්ථාව හැටියට ඍතුවේ හැටියට ආහාරවල හැටියට තමන්ගේ ඇඟේ ධාතු වල හැටියට මේවා වේදනා වෙනස් වෙනවා ඊට පස්සේ අපි වට නම් කිරීම කරනවා සංඥා කරනවා මන්දුලන් ගැනීම සඳහා නම් කරනවා උදේ දාන නම හැන්දෑවට ගැලපෙන්නේ නෑ ඒවා වෙනස් වෙන සුළුයි නමුත් අපි අපේ හතුර හැමදාම හතුර විදිහට හිතන්නේ අපේ මිතුර හැමදාම මිතුරක විදිහට හිතන්නේ තෙල් කැමට කැමති එක්කන තෙල් කැම තියනවා හොඳයි කියලා හිතනවා. එක එක දේවල් වලට අපි මේ නංවනන් දාගෙන අපේ රුචි අරුචිකම් කියලා පොදියක් හදාන පෞරුෂත්වය කියලා හැදුවට ඒව බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල්. ඒ නිසා මේ සංඥාව දිහා හොඳට බැලුවොත් ඒ සංඥාව වැදගත් වෙන්නේ ඒ චිත්තක්ෂණේ විතරයි ඊගා චිත්තක්ෂණයට ඒ සංඥා වෙනස් වෙලා. නමුත් ඒ වුණාට අපි හතුරෙක් පිළිබඳව දිගටම ජම්මාන්තර යන සංඥාවක් තියාගෙන ඉනවා. මගේ අම්මා මගේ තාත්තා කියලා ප්‍රියමනාප දේවල් පිළිබඳ පුදුමාකාර සංඥාවක් තියාිනවා නමුත් ඉවක්ෂණ වශයෙන් භංගුර බව කවුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ මෙව හදන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකේ සංස්කරණ කරනවා, කතන්දර ගොතනවා, වෙනස් කරන්න හදනවා. ඒකන හැම සංස්කාරයක්ම අපි හිතන හැපක් කවදාකවත් දෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාර අනිච්ච. අපි කරන හැම දෙයක්ම දුකටයි පිටලා තියෙන්නේ. මෙතෙක් අපි කරපු කිසිම දෙයක්, හිතලා මතලා කරපු කිසිම දෙයක් සැප පිණිස හිටලා නැහැ. එහෙමනම් ਸਰුවචනසේ සබ්බේ සංඛාරා සකස් කිරීම දුකක් කියලා කියන්නේ නැහැ. සබ්බේ සංඛාර අනිච්ච. මරණයට පස්සේ හැම කෙනාටම ඉස්සරහට ගිහිල්ලා අපිට කියන්න වෙනවා වටවද තියන අබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛ කියලා. මේ කියන්නේ මැරෙන්න ඉස්සලා. එච්චරයි වෙනස තියෙන්නේ. අනිච්චාවත සංඛාරා කිව්වා, සබ්බේ සංඛාරා අනිච්ච කිව්වා දෙකයි. ඉතින් හැම කෙනෙක්ම මැරිච්චාම බුදුහාමුදුරුවෝ පිරුණා පාට පස්සේ සකල දෙවියන් දැවිලා කිව්වා ඕක. ඉතින් හැබැයි ඉන්නකන් සකස් කරනවා. ප්‍රශ්නයක් නැහැ සකස් කරාට ඌක් කැඩෙන බව දන්නවනම්. දන්නේ නැතුව සකස් කරන්න ගියාම තමයි ඌව කැඩනකොට දුක් එන්නේ නිසා කියනවා කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබම කොටද හදන්නේ. ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. කන්ද ගෙදර නැයිද කියලා කියන මේ පංචස්කන්ධේ නායකයාට විඥාණයට කතා කරලා කියනවා කරුණා කරලා මේ ස්ථිර ධාර ගෙවල් හදනවා කියලා සතුටු වෙන්න එපා. හැම ගයක්ම කැඩෙනවා. මොකටද මේ කැඩෙන ගෙවල් හදලා මම මාගේ කියාගෙන ගෙට ගිනි ගත්ත දවසේ ඕ ගිරු පැහැරගෙන ගිය දවසේ තැවෙනවා. නිසා මේ කරන සංස්කාර කරන්න ප්‍රශ්නයක් නැහැ පොඩි උන් සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනකොට උන් සෙල්ලම්ගේ කඩලා දාන්නේ උම්මයි. පොඩි උන්. ඉතින් අපි එහෙම නේ අපි හදපු ගෙට හොරෙක් ගොඩ වුණොත්, සර්පෙක් ගොඩ වුණොත් මගේ ගෙට උඹාවේ කොහොමද කියලා ඌත් එක්ක රණ්ඩු කරනවා. හරියට මේක හැමදාම තියාන මේකේ බුදියන්න හදනවා. නෑ. එක ගයක්වත් එහෙම නෑ. ගියේ තමයි බුදුහාමසෝ සංස්කාර වලට උපමා කරන්නේ නැත්තම් මැටි වලන් වලට උපමා කරනවා. බුදුන්සේ අහලා තිනවා කවදා සදාකාලික මැටි වලන් තියනවාද කියලා. ඕනේ ඕනේ විදිහට මැටි වලන් හදන්න පුළුවන් සගේ අතර ගත්තට පස්සේ කුඹලා සුරල් දාලා වලන් හදනවා. සදාකාලික වලන් කියලා જાතියක් නැහැ. ඒ නිසා අපි කරන හැම දෙෙම දුක පිණිස හිටිනවා. ඒ නිසා සංස්කාර වල අවශ්‍ය දේ කරන්න ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් ඒක මම කියාගෙන මගේ කියාගන්න යන්නේ නැතුව ඒක ඇතිව නැති වෙන බව දකින්න. එතකොට මේ විඥානයේ විසින් මේක මම මේක උඹේ මේක ඇතුළ මේක පිට කියලා අපි මේ වෙන් කරන්න හදන කතාවත් සම්පූර්ණ මායාවක් සම්පූර්ණ හීනයක් සම්පූර්ණ මිරිඟුවක් මේ ධාතු මේ හතර මහා ධාතු පණ ඇති තැනක හිටියද නැති තැනක ඉන්නවද කියලා ධාතුන් දන්නේ නැහැ ඒව දන්නවා මේ මලබිනියකද මම ඉන්නේ නැත්තම් පණ තියෙන එකද කියලා. ධාතුන් පණ ඇති නැති මායින් කරන්නේ නැහැ. ඥාන පිරිමේ මායින් කරන්නේ නැහැ. බාල මහල මහලු වයස ගාන මායින් කරන්නේ උගත් නුගත් මායින් කරන්නේ පැවිදි උපැවිදි මායින් කරන්නේ හතර මහා ධාතුන්ගේ ලෝකේ අපි මේ ටික මගේ කියා ගන්නවා. මරුණට පස්සේ ඉතින් ආයෙත් ධාතුන් ධාතුන්ට යනවා. ඊට ඉසాత බැඳගෙන අඬනවා අයියෝ අම්මා මලා තාත්තා මලයි කියලා. මේ 13 බල දිහා බලනකොට ඒකේ කිසි වෙනසක් වෙලා නැහැ. මොකද 10 ශක්ති සංස්කෘති නියමයක් කියලා තියෙනවා ලෝකේ 13 කවදාකවත් අඩු වැඩි වෙන්නේ නැහැ. ඒක මාරු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒකට මේ ඉසాత බඳගෙන නඩිනවා. ඒ වගේම අවුරුදු උත්සව දානවා. අපි නත්තල් උත්සව දානවා. ඉතින් හතර මහ ධාතුන්ට හැමදම උත්සව. හැමදම අවුරුදු. ඒකට තියෙනවා මේ අවුරුදු දවස කියලා එකක්. වෙසක් දවස කියලා එකක්. පොසොන් දවස කියලා එකක්. ධාතුන්ට හැමදාම අවුරුදු. ඕනම වෙලාවක පාටියක් දාතයි. මොකද ඒවා නිතර අලුත් වෙවි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විකාර ටික තේරෙනවා මේව හදනව ඇත්ත ඒවා කැඩෙනවා. මේක දන්නවා නම් ඒ මනුස්සයා හදන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ක්‍රියා කරන්නේ නැහැ කියන එක නෙවෙයි තිබ්බ කැඩුනයි කියලා ඉසද වෙනඳන අඬන්නේ. රූප විශේෂ, වේදනා විශේෂ, සංඥා විශේෂ, සංස්කාර විශේෂ, විඥාන විශේෂ මොනවා වුණත් උදේ ඉඳලා හැන්දෑනකම් යම් ප්‍රමාණයක් එක වැඩ කටයුතු කරන මේ අතිසුකෝපභෝගීත්වයට යන්නෙත් නැහැ. අතිපාරිභෝගිකත්වයට යන්නෙත් නැහැ. මේව නැතුණයි කියලා ඉසాత වැඳගෙන අඬන්නෙත් නැහැ. අන්න එහෙම ඉන්නවනම් ඒ කෙනාට තේරෙනවා මෙතෙක්කල් අපි මේ රූප පටවේ රූප වේදනා සංඥා සංකාර කියලා තේරෙනවා. මේ තේරෙනවා හට ගන්නකොට සතුට වෙන ගතියක් තමයි මේ සංසාරේ කියන්නේ. රූපයක් ඇති වෙනකොට සතුට වෙනවා. බිම්මල පිපුණා වගේ බබෙක් හම්බුණා කියලා. නැවත මැරෙනකොට අඬනවා. හැදෙන හැම බිම්බලක්ම මැරෙනවා. ඒක බිම්බලේ හැදි. එතකොට කනගාට වෙනවා අයියෝ බිම්බල නැතුණයි කියලා. නමුත් බැලුවොත් ඡය වෙන පැත්ත අවමංගල්‍යයක් විදිහටත් හුනියමක් විදිහටත් කාලකන්නිකමක් විදිහට දකින්නත් හට ගන්න පැත්ත සුබ මංගල භද්‍ර වශයෙන් දකින්නත් හැදීම නිසයි මේ ලෝකේ දුකක් ඇති වෙලා තියෙන්නේ. කොයි වෙලාවක හරි අපිට පුළුවන් නම් ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. ඒ නිසා නැති උනායි කියලා අඬනවා කියලා කියන්නේ ඊගාවේ ඇතිවීම නෑ ඇති නැතිලා අඬනවා නම් ඊගාවේ ඇති වෙනවයි කියලා කියන්නේ දුකක් ඇතිවීමක් තමයි. සහට ගන්න තාක් මේ ලෝකේ හට ගන්න දුක. ඒක නිසා දවසක තේරෙනවා හට ගැනීමට උප්පත්තියට පාටි දාපු අපි කවදද මරණයට පාටියක් දාන්නේ කවදද ඉවර වෙන පැත්ත බලන් ඉගෙන ගන්න ඔච්චරයි භාවනාව කියන්නේ මේ උප්පත්තියට සමුදයට සතුට වෙන මිනිසයා ක්ෂය වීම පැත්ත බලන්න ක්ෂය වීම පැත්ත ඉස්සරකරනද ක්ෂය වීම පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න කියන එක කියනවා කයානුපස්සන වයානුපස්සන වය කියන්නේ වියෝ වීම නිරෝධානුපස්සන නිරුද්ධ වීම පටිනිසග්ගානුපස්සී අතහැරීම ඒ නිසා මේ ඕනෑම දෙයක් නැති වෙනවා දකින්න නැති වෙන බව අපි ආස්වාස් ප්‍රස්වාසයෙන් දැකලා නැති වෙන පැත්ත බලන්න කාට හරි මනස පැහැදුනොත් ඊයමොල පැහැදුනොත් ඒකේ උත්තරම එක තමයි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම දැකීම ආශ්‍රවයන්ගේ වැය වීම දැකීම ඉතින් ඒක සාමාන්‍ය කාමභෝගී ඇතිපැත්ත දකින්න මනුස්සයාට අවමංගල්‍ය කාරණයක් වගේ මහා ඌණියමක් මහා කාලකන්නිකමක් නමුත් ආර්යයන් වහන්සේලාට ඇති වෙන හැම දෙයක්ම සංස්කාරයක් ඇති වෙන හැම එකක්ම කර්මයක් ඇති වෙන හැම එකක්ම දුකක් නැති වෙන පැත්ත බලන්න පුරුදු කෙරුවොත් මේ බණ අහලා භාවනා කරලා නැති වෙන තාක් නැති වෙන දුක් නැති වෙන තාක් නැති වෙන්නේ සංස්කාර නැති වෙන තාක් නැති වෙන්නේ කර්ම ඒක නිසා සිද්ධියක නැති වෙන පැත්තට අවධානය යොමු කිරීම පමණයි විපස්සනාවෙන් කරන්නේ ඒ නිසා ඇතිවීමට පාටි දාපු, ඇතිවීමට සාදර වෙච්ච, ඇතිවීමට භද්‍ර මංගල කියපු කෙනා ඒ හා සමානව හෝ නමුත් නැත්නම් ආර්යයන් වහන්සේලා විසින් පිළිගන්නේ නැතිවීමයි භද්‍රය නැතිවීමයි මංගලය නැතිවීමයි සුබේ කියලා නැතිවීම පැත්ත බලන්න යන්නේක තමයි ආරතන් වහන්සේට හම්බ වෙන ආශ්‍රවයන් ක්ෂය වීම එහෙම නැත්නම් මේ රූප වේදනා සංඥා සංඛාරයන්ගේ නිතර නිතර සිදුවෙන ක්ෂය වීම පැත්ත අගය කරන්න පටන් ගත්තොත් බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා එහෙම කවම කවදාකවත් කෙනෙකුට ඉබේ දෙක පහළ වෙන්නේ ඒක පහළ වෙන්නේ ඒකට අදාළ පිං ටික අදාළ හේතු ප්‍රත්‍ය ලැබුණාට පස්සේ විතරයි මේ ක්ෂය වීම නම්බු කරන්න පටන් ගන්නේ. වැය වීම සතුටෙන් බලන්න පුරුදු වෙන්නේ. නිරුද්ධ වීම සතුටින් බලන්න පුරුදු වෙන්න. පටිනිස්සක්කී අතහැරීම සතුටින් බලන්න පුරුදු වෙන්නේ උපනිශ්‍රයක් ඇතුවම තමයි. යමක් යම් ඥානයක් යම් පුහුණුවක් යම් භාවනාවක් ඇති කරනාට පමණයි ඒක බුදුජානනාංශේ කියනවා අපි ඊයේ සාකච්ඡා කරේ කයස්මින් කයස්මීති ඥානං භික්කවේ සෞපනිසං වදාමි. no anupa anupanishan. මහණ යමක් නැති වෙනවා දැකලා මට මේ නැතිවීම අගේ කිරීමේ ඥාණය පහළ වෙලා තියෙනවා කියලා. කෙනෙකුට වැටහෙන්නේ හීනෙන් නැත්නම් ගහින් ගෙඩින්න වගේ නෙවෙයි. ඒකට හේතු තියෙනවා. ඒකට පිං ඕනේ. ඒකට භාවනාව ඕනේ. ඒකට ලෑස්තියක් ඕනේ. ඒ ලෑස්ති කරනු එනකොට විතරයි යාට මෙතෙක්කල් හට ගැනීමට සතුටු වෙච්ච එකනා නැති වෙන පැත්තට අගය කරන්න යන්නේ විමුක්තිය දන්න කෙනාට විතරයි. යමකින් වෙන් වෙච්චාම විතරයි සැප එකතු වෙන තාක් අපිට එකතු වෙන්නේ දුක් දෙන දේවල්. මොකද මේ මිනිස්සයා දුකක්. ඒ වස්තුවක් දුකක්. ඒක එයා දන්නෙත් නෑ. ඒ මදුවට අපි ඒව ලං කරගන්න ලං කරගන්න මේ මහා වගකීමක්. ඒක නිසා වස්තු වලින් වෙන් වෙච්ච තරමට පුද්ගලයන්ගෙන් වෙන් වෙච්ච තරමට ලැබෙන විමුක්ති සුඛය පුහුණු කරපු කෙනාට විතරයි කට්ටිය යනකොට thank you කියන්න හිතේ. නැත්නම් එනකොටනේ thank you කියන්න හිතේ. යනකොට කියත බොහොම ස්තුතියි යනවට. ඕනම කෙනෙක්. යනවට ස්තුතියි. කන්දක් උඩ තාපසේක් හිටියලු ගස් බෙනයකට වෙලා. බුද්ධම සතුටකල්ලු ඉන්නේ. මේ රට්ටු දන්නවලු මේ රජ්ජුරුවෝ ඇමතිවරු බොන්න තරම් උදේ ඉඳලා හැන්දෑනකම් කන පින්දම් ගගා මිනිස්සු එකට රණ්ඩු කර කර හරක් මරමින් හොරකම් කරමින් ජීවත් වෙන මේ තාපසයා කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඉතින් මේ මිනිස්සු දැනගෙනලා පස්සේ ගම නගරයට දැනිලා නගරෙන් රටට දැනිලා රජුරන්ට ආරණුරාලු දැන් මට ඔක්කොම සැප සම්පත් තියෙනවා අන්තපුරේ ගෑනු 500ක් විතර ඉන්නවා රත වාහනත් 500ක් විතර තියෙනවා ඇත්තු 500ක් ඉන්නවා අස්සෙ 500ක් ඉන්නවා නගර 500ක් මට තියෙනවා වැව් පොකුණු තටාක මාලිකා 500ක් දෙනමුත් අර තාපසයා සතුටින් ඉන්නවනේ කියලා. මේ රජ්ජුරුව ගණන් ගන්න නැතුව ඉඳ හිටියලු පුළුවන් තරම්. මිනිස්සු හැම වෙලාවෙම ඇවිල්ලා කියනලු අරමිනියා ගස්බිනේක ඉන්නේ බුදුම ජොලියක ඉන්නේ කියලා. ඉතින් පස්සේ රජ්ජුරුව පෙරහැර කරගෙන මේ අරමිනියා බලන්න ගියාලු. ඉතින් යනකොට යනකොට පෙරහැර යන්න බෑ කඳ උඩට. යන්න පුළුවන් තරම් රතේ ගිහිල්ලා දැන් පයින් යනකොට යන්න පුළුවන් එක්කෙනෙකුට විතරලු. ඉතින් මේ මිනිස්සේ ඒ වෙලාවේ එළියට ඇවිල්ලා අවුව තැප තැප ඉනවලු. තාපසයා. රජු ඉස්සරහට ගිහලා මේ මනසට වැඳලා කිව්වලු මගේ රාජධානී මෙහෙම සතුටින් ඉන්න කෙනෙක් දකින්නකොට මට ලොකු ආරම්භයක්. ඒ නිසා මං ආවේ මේ ස්තුති කරලා යණ්ඩයි. බොහොම සන්තෝෂයි මට පේනවා බොහොම සතුටින් ඉන්නවා. මේ මම රජුරෝ වශයෙන් මගේ රාජධානී වසන වැසියෙක් වශයෙන් ඔබතුමාට මගෙන් වෙන්න දෙයක් තියනවාද කියලා. ඉතින් රජුරෝ යාර තාපසයා කතා කරලා කිව්වලු මම මේ අවුව තපින වෙලාව උතන ඉන්නකොට මට අවුව වැටෙන්නේ නැහැ. කරුණාකරලා මෙතන යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක තමයි කරණ තියෙන ලොකුම සේවය. මේ මංස රජුරෝ බහලා ගියාලු. කවුරු ආවත් ඔච්චරයි. කවුරු ආවත් අර අපිට තියෙන උදේකලාව, අපිට තියෙන විවේකය, අපිට තියෙන පිරිච්ච ගතිය ඕන කෙනෙකුට ගන්න පුළුවන්. කාටවත් දෙන්න නම් බෑ. කාටවත් දෙන්න බෑ. ඒ නිසා මේ විමුක්තිය කියලා කියන්නේ ඝණයා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව වස්තු වලින් බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්නේ ටික ඕනේ. අපිට පින්නපාත බෙදන්න කවුරු හරි ඕනේ. ඒ මනසට කොහොමඩක්වත් සූපත් වේවා කියලා කියන්න වෙනවා. හැබැයි හෙට සූපත් වේවා කියලා වෙන කෙනෙකුට කියන්නේ. අරයටම කියන්නේ නැහැ. මොකද එතකොට ආයෙත් බැඳීමක් එනවා. ඒකයි පින්නපාත ඉන්න ජොලිය. මෙන්න මේ විමුක්තිය දන්නේ නැති කෙනා බදා ගන්න බදා ගන්න කාදාක්ෂය වීමක් දකින්න. ඒ නිසා විමුක්තිය තමයි තේරෙනවා නම් තමයි හැලෙන ගතිය. සර්පයා වැවෙන්න වැවෙන්න හැව හැලෙන්නේ. ගහක් වැඩෙන්න වැඩෙන්න කොළ හැලෙන්නේ. අන්නේ හැලෙන ගතිය තමන්ගෙන් තේරෙනවා නම් දැනගන්න ආශ්‍රවයන් ක්ෂය වෙනවා. එතකොට බුදුරජාණන්සේ කියනවා මේ මේ හැලෙන ගතිය නිකන් එන්නේ නැහැ. ඒක කාටවත් දෙන්නත් බෑ. දන් දීලා පතලත් බෑ. සිල් දකලත් බෑ. ඒක සඳහා අවශ්‍ය පින් ටිකක් තියෙනවා. ඒක සඳහා අවශ්‍ය සූදානමක් තියෙනවා. සුදුසුකම් ටිකක් තියෙනවා. ඒ හැලෙන්න පටන් ගන්න විරාගයේ පහළ වෙච්ච කෙනාට විතරයි. රාගයේ පහළ වෙන කෙනාට ඉබේම කුණු එකතු වෙන්න පටන් ගන්නවා. නිකන් තෙත තෙල් කුණු ගෑවිච්ච රෙදි කෑල්ලක් එළිය තිබ්බොත් ඒකට දූවිලි ඔක්කොම අල්ලනවා. තෙත පාන් කෑල්ලක් එළිය තිබ්බොත් පුස් ඇවිල්ලා කුණු වෙනවා. ඒක වේලලා තිබ්බොත් එච්චර කුණු වෙන්නේ නැහැ. ටෝස් කරලා තිබ්බොත්. ඒ වගේ අපි මේ දේවල් කෙරේ රාගය, ඇලීම, ආශාව තියෙන තාක්කල් මේ දේවල් අපි ඉල්ලන්න ඕනේ නිකන් කාන්දම් කැල්ලක් පොළොවට දාපුවම යකඩ කුඩු ඇදලා ගන්නවා වගේ. ඒකට අදාළ කරදර ටික ඇදලා ගන්නවා. නිසා මේ ලං කරගන්න තරම් දේවල් වලට රාගය වෙනුවට විරාගය එහෙම නැත්නම් ඒකට විරංජනීය කියන වචනේ පාවිච්චි කරනවා රංජනීය කරනවායි කියලා කියන්නේ අබිරමණය කරනවා විරංජන වෙනවයි කියලා කියන්නේ මේ මල් ෂීට් එකට විරංජන කුළු දැම්මොත් ඒක නිකන් හේ බාන. මේ වර්ණ චිත්‍රය දුර්වර්ණ වෙනවා. ලස්සන දියසයන් චිත්‍රයකට ස්ප්‍රේ එකක් කරන වතුර ටිකක් ගහනද ඔක්කොම බොඳ වෙලා යනවා. ඒ බොඳ වීමට කියන විරංජන වෙනවයි කියලා නිසා ලෝකයේ රසය වශයෙන් බලන කෙනාට මේ ලෝකේ දිහා කෑදරෙන් බලන කෙනාට හැමදේම රාගයේ දනවන දෙයක් කාම ගුණයක් පේනවා. මේක භාවනා කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා මෙවුවා ලෝකේ තිබුණට මේවා මර උගුල්. මේ හැම එකකින්ම කරන්නේ අපිට යම් ප්‍රමාණයකට රාගය ඇති කරන එක. ඒ නිසා මේවා දිහා බලන්න ඕනේ විරාග මනසකින්. එහෙම නැත්නම් මේවා කෙරේ රාගය ඇති නොවන තාලෙට එහෙම වස්තුවක් දිහා විරාගය ඇතිවීම සඳහා හිතලා බල්ලා හරියන්නේ නැහැ. ඒ විරාගීව වස්තු දෙස බලන්ඩ ඥානයක් තියෙනවා. සුදුසුකමක් තියෙනවා. පිනක් තියෙන්න ඕනේ. භාවනා කරලා තියෙනවා. නිසා මේ විරාගය ඇතිවිලා විරාගෙන් විමුක්තිය ඇතිවිලා විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශන නැත්තම් ආසක්‍ය ඥාන හැදෙන එක ඇත්ත. නමුත් මේ විරාගය කියන එක ඊටින් ගන්න බෑ. ඒකට අදාළ ධර්ම પરම්පරාවක් තියෙනවා. ධර්ම પરම්පරාව නිසා ඒවට කියනවා සවූපනිසයි හේතු සහිතවයි හටගන්නේ. අනු අනුපනිසා නෙවෙයි. අහේතුකෝ අප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒකට ලහන බුදුරජාණන් වහන්සේ මේ විරාගයේ ඇතිවීමට ආසන්න කාරණා මොකක්ද? තිබේතු ඥාන. යථා භූත ඥාන දර්ශනේ වස්තුවේ දේවල් ඇති හැටියට දකින්න. ඒකට නිකන් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් නාගසමාල හාමුදුරුව බුදුහාමුදුරු ඉන්න කාලේ පින්න පාත වඩනවා. ඒ පින්නපාත වඩනකොට නගරේ මැද මහ වීදියේක කාන්තාවක් හොඳට බීලා සංගීත භාණ්ඩ වයමින් නටනවා. ඉතින් සෙනඟ වට වෙලා බලන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේක විෂම දර්ශනයක් නොබැලිය යුත්තක් භික්ෂුවක් විසින් නාටිකාංගනාවන් දෙස බලන එක. නමුත් මේ ස්වාමීන්සේ බලනකොටම පේන්නේ මේ ගෑණි මෙතන නටන නිසා කී දහහක් අපාය යනවාද කියලා. මර උගුලක් නෙමේ තියෙන්නේ කියලා බලන බැල්මේදී පේනවා මේ වැඩියෙන් කෙලෙස් ඇති කිරීමට අඟර දඟර පාන හැටි. ඒකට කිසිම අඟර දඟරයක රාගයක් මතුවෙන්නේ පුදුමාකාර බීචිකාවක් ඇති වෙනවා. අනේ මම නම් දැන් සත්‍යමත් වෙලා මේක මල උරක් වශයෙන් දාන්නවා. දැන් මෙතන ඉඳගෙන මේ ඇස් දෙකත් අරගෙන කටත් අරගෙන බලා ඉන්න පිරිසේ කොහෙන්ද කෙලවර වෙන්නේ? ඉතින් ඒ දර්ශනය නිසා මේ ඒ ශාංශ කල්ැතුව තන නිසා එතනදී හිටගෙන රහත් ඒක ඒක වැරදි වැඩක් මේ ඉතිරියවන් නටන දිහා බලන එක නමුත් ඒ ශාංශේ බලන්නේ මේක මර උගලක් වශයෙන්. බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා බණ කියනකොට රාගරත්ත වෙති තරුණෙක් රාගරත්ත වෙච්චි තරුණියක් ඉස්සරහා ඉන්නකොට කොච්චර කෙලස් ගලනවද කියලා හිතන්නේ කියලා. Tamanටම ආශා කරන කාමයේ දනවන ස්ත්‍රියාවක් දකිනකොට පුරුෂයෙකුට මොන්න තරම් හැම පැත්තෙම ගලනවා. නව දොරෙන්ම ගලනවා. ස්ත්‍රියවටත් එච්චරයි. ඉතින් මෙවැනි දර්ශනයක ඉඳගෙන ඒ කෙනාට විරාගයක් පහළ වෙන්නෙත් නැහැ, විමුක්තියක් පහළ වෙන්නෙත් නැහැ, ආශ්‍රක්ෂය කර වෙන්නෙත් නැහැ. මේකම මර උගලක් වශයෙන් දැක්කොත් මේ නිසානේ જાතිය බෝ වෙන්නේ මේ නිසානේ දුක බෝ වෙන්නේ මම මේකනේ දකින්න ඕන කරන අනිත් පැත්තෙන් කියලා ඒකේ තියෙන මර උගල දැක්කොත් ඒකින් කෙලෙස් උපදවන වෙනුවට තමන් මේ රසායනික ශරීරයක අයිතිකාරයෙක් මං මගේ මුළු ශරීරෙම තියෙන જાතිය බෝ කරන්න විතරයි අපිට කිසිම අයිතියක් නැහැ වෙන මේ ශරීර යන්ත්‍රයේ තියෙන්නේ බෝ කිරීම සඳහා කර්ම ශක්තිය දුවන්නේ බෝ කිරීම සඳහා අපි ඒකටනේ පොහොර දාන්නේ බෝ කරන්නේ මොනවද දුක ඒකට නම් පොහොර දාන්නේ ඉතින් ඒකේ නාටායේ කොච්චර සිල් දැක්කත් කොච්චර භාවනා කරත් කොච්චර දන් දුන්නත් ගොඩේම නක් නැහැ ඉතින් යථා භූත ඥාන දර්ශනේ වෙනුවට මේ රාගයේ දනවන, ద్వේෂයේ දනවන, මෝහයේ දනවන, රසන රූප ලස්සන, සද්ද ලස්සන, ගන්ධ රස පහසට නටන මේ දියුණුවයි සම්මත ලෝකෙක දිහා බලාගෙන අපේ ආර්ථික ප්‍රතිපත්ති හදන අමනියෝ කොහෙද ගෙනියන්න හදන්නේ මේ රට? කොළඹ නගරයට ගිහිල්ලා බලන්න කොළඹ නගරේ රට සිරි පුරමිනි ප්‍රීති සාගරේ කියලා කැසිනෝද ඔක්කොම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හරිය ආසයි රිට්‍රීට් එක නතර කරලා කොළඹ යන්නේ. ඒ වගේම ගන්ධනවල ඉන්න කට්ටිය කොළඹට ගෙනල්ලා පෙන්නඳ ප්‍රීති සාගරේ. ඉතින් මෙවැනි දර්ශනයක් තියෙන මිනිස්සුන්ට විරාගයක් පහළ වෙයිද? විමුක්තියක් පහළ වෙයිද? ආශ්‍රයක්ෂරයක් වෙයිද? කොළඹ නිකන් යවෙන්නේ නැහනේ කකුල් දෙක යන්න එපායි. කවුරු හරි ආසාවෙන් යන්නේ පෙට්‍රල් වියදම් කරගෙන. ඒ වෙනුවට දන්නවනම් එතන හිටියොත් රාගේ වැඩි. යථාභූත ඥාන දර්ශනේ අඩුයි. ඉන්න හරියක් ඉන්නේ පිස්සු හොඳ එක තියන අය. සාමාන්‍ය පිස්සු නෙවෙයි හොඳ එක. ඉතින් මේ පිස්සු ගාව ඉන්නකොට යථාභූත ඥාන දර්ශනේ වෙනුවට කරකොල අතාරින එකක් වෙයි. ඒ වෙනුවට යාට කළ හැක්කක් තියෙනවනේ මේ යථාභූත ඥාන දර්ශනේ කියන එක ඇති වෙන්න හේතු තියෙනවා නැති වෙන්න හේතු තියෙනවා මම නිතරම සහයෝගය දක්වන්නේ ඇති වෙන පැත්තද නැති වෙන පැත්තද කියන එක Taman අතේ තියෙන ධර්මයක් නේ Tamanne මේකට යන්නේ. ඔය ඔක්කොම එකතු වෙලා පව් කරාට විඳවන්නේ Tamanne. මැරෙන වෙලාවේ අන්න එතනදී යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම අනේ මේ මිනිස්සු ඔක්කොම ඉන්නේ Tamanගේ දරුවොත් අරගෙන නෑයොත් අරගෙන අර ප්‍රීති සාගරේ ගත කරන්නනේ ඕකනේ හැප කියලා කියන්නේ. මට පුළුවන් ද තනියම ඔය යථාභූත ඥාන දර්ශනේ පහල කරන්න හේතුවට ඇත්තටම බෑ. බුදුජානක කියන යථාභූත ඥාන දර්ශනය නිකම් පහළ වෙන්නේ නැහැ. ඒකට ධර්ම પરම්පරාවක් තියෙනවා. ඒකට භාවනාවක් තියෙනවා. ක්‍රියාපටිපටියක් තියෙනවා නැතුව යථාභූත ඥාන දර්ශනයෙන් පස්සෙ පහළ වෙන්නේ. ඔය මේ කියන මට්ටම දක්වා අපි ඊයේ සාකච්ඡා කරා. ඊය අද ඉදිරියෙන් තියාගත්ත නැත්නම් අද දවසේ ධර්මදේශනාට ගත්ත පාඩය යථාභූත ඥාන දස්සම්බික්කවේ සවූපනිසා මේ උඹලා බලාපොරොත්තු වෙන ඉස්සරහට වටනා ධර්ම પરම්පරාවට හේතු වෙන මේ යථාභූත ඥාන දර්ශනය අහසෙන් වැටෙන එකක් නෙවෙයි ගහෙන් gediyeන වගේ එකක් නෙවෙයි. න අනුපනිසා හේතුකව හටගන්න එකක් නෙවෙයි. කාච බික්කවේ යථාභූත ඥාන දස්සනාය උපනිසා. මොකද්ද බහන්නේ මේ යථාභූත ඥාන දස්සනේ ඇතිවීමට ආසන්න කාරණේ? මොකද්ද පසුබිම් වෙන්නේ? පදස්ථාන වෙන්නේ? සමාධි තිස්ස වචනීය. සමාධිය තියෙන කෙනාට විතරයි යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ. ඒකයි අපි දැන් මෙතෙන්ට යනකම් කතා කරපු ටික අපිට කියතයි විපස්සනාව කියලා. ඒ ඥාණයෙන් කළ යුතු කොටස්. දැන් එනවා මේ ඥාණය පහළ වීමට අවශ්‍ය කරන සමාධිය නැත්නම් අපි භාවනා ලෝකය කියලා කතා කරන්නේ කියනවා. යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ සමාධිගත මනසකට. ඒක හරියට කියනවා නම් මී මැස්සෝ ඇවිස්සලා ගියාට පස්සේ මී වදේ දැන් නැහැ. විශ්ල වීමස. නමුත් වැස්ස වෙලාවට මේ වැස්ස වෙලා ආයේ පොඩි එකතු වුණා. ඒක උනාට පස්සේ මේ වදේ පේනවා. ඒ වගේ අපේ මේ චිත්ත චෛතසික ධර්ම 52ක් තියෙනවා නම් 52 52 ආකාරයකට දුවන. ඒක කිසිසේත්ම දෙකක් එක තැනකට දුවන්නේ මේ අවුල තමයි තියෙන්නේ. ඉතින් අපි දැනගත්තොත් මේ 51 52 ආකාරයකට දිවුවොත් මේ වගේ කිසිම ජවයක් ඇති වෙන්නේ හැම ජවයෙම විරුද්ධ පක්ෂයේ ජවයත් එක්ක බිඳිලා නැස්ති වෙනවා. මේ 52 එක දිශාවට දමන කරනොත් දිශාගත වෙනවයි කියනවා මේකට පුදුමාකාර ශක්තියක්. ඒක නිකන් කාන්දම් කැලලක් සහ යකඩ කැලලක් අතර තියෙන වෙනස. යකඩ කැලලේ අංශු විෂමාහිතයි. අපි කාන්දමකට ඒක ක්‍රමානුකූලව අතගාන ගියොත් අර කාන්දමේ යකඩ තියෙන කාන්දා අංශු සමාහිත වුණාට පස්සේ ඒක උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ හැදිලා ඒකේ ක්‍රියා හැසිරීම වගේක් හැදෙන එක විතරම හැරෙන උතුරට විතරයි ඊට පස්සේ. ඒකට අනිකුත් යකට ඇදලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ විසමාහිතව තිබුණු අංශු ටිකක් සමාහිත කරගත්තට පස්සේ ආට හැසිරීම රටාවක් එනවා. ඒක නිසා සමතය කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි තිබුණු දේ නිකන් කොණ්ඩේ අවිස්ත්‍රිච්ච ගෑණියෙක්ගේ කොණ්ඩේ පීරගත්තා. ගැට ඇරලා කොණ්ඩේ පීරගත්තා. දැන් මොස්තර දාතයනේ. නෑ කොණ්ඩේ අවුල් වෙලා තියෙනකොට වැද්දියගේ කොණ්ඩේ ගත්තට ඕකේ මොහොතර දාන්න බෑ. ඒක හැඩපළුගේ තියලා තියෙන. අන්න ඔය කොණ්ඩයක් පීරලා ගැට ඇරලා අරනවා වගේ මේ චෛසික ධර්ම 52 ඒක දිශාගත වෙනවට අපි කියනවා සමාධිය කියලා. ඒක නිසා සමාධි වුණාට කියලා බර වැඩි වෙන්නේ නෑ ඇඟේ. සමාධිය ආවයි කියලා රැස්වි දෙන්නෙත් නෑ ඇඟේ. සමාධිය ආවයි කියලා ගඳේ වෙනසක් වෙන්නෙත් නෑ. මොනම දෙයක්වත් වෙන්නේ අර අවුල් වෙලා තියෙන ටික පෙළ ගැහෙන එකයි තියෙන්නේ. ඉතින් අපි දවස පුරා කටයුතු කරන්නේ මේ ගොනුවක් පෙළ ගැහිමකටද නැත්නම් මේක තියෙන කොණ්ඩේ තව සවුල් කරන්නද කියන එක කෙනෙකුට හිතා ගන්න පුළුවන්. යම් කිසි කෙනේ ජීවත් වෙන්නේ සමාධිගත වෙච්ච පුද්ගලයෙක් කිට්ටුව නම් ඒ කෙනාට සමාධිගත වීම පිළිබඳව අදහසක් පහළ වෙනවා. ජීවත් වෙන්නේ ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටියත් එක්ක නම් මොලේ ක්‍රේල් වෙච්ච කට්ටියත් එක්ක නම් ඉතින් ඒගොල්ලන්ටත් එක්ක මේ සමාධියක් ගැන කතා කරන්න බෑ මොකද ඒගොල්ලන්ගේ ඔළුවත් ක්‍රේල් මොලෙත් ක්‍රේල්. කරකිලා ගිහිලා තියෙන්නේ. ඉතින් ඒව කොට ඇරලා පීරන්න බෑ. ඒ නිසා මේ බහුජන සමාජයත් එක්ක ජීවත් වෙනවයි කියන එක දුස්සීල සමාජයක විසීම. ජනයත් එක්ක ඉන්නවයි කියලා කිව්වහම ඒක මොනම තාලකින්වත් බේරන්න බෑ. ඇතුළත් ගැට පිටත් ගැට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා. එහෙව් කෙනක ඉඳලා මේ කටයුතු කරන්න බැරි නිසා අරුවත් ඥානචේ සමාධියක් ගැන කතා කරනකොට කියනවා පරිේශන මට්ටමකදී හරි මේක 52 එක දිහාට ගත කරන්න පුළුවන්ද කියලා බලන්ඩ කැලේකට ගිහිල්ලා කෙනෙක් එක්ක අමු නොවි නැත්නම් කාමභෝගීන්ගෙන් වෙන් වෙලා එකම අරමුණකට හිත දාලා බලාන ඉන්නවයි කියන එක මේ සූර්යාගෙන් පැමිණෙන নানা ප්‍රකාර දිශාගත ආලෝක කිරණ උත්තල කාචයකට දාපු ගමන් ඒකේ හරියට නාභිගත වෙලා ඒ නාභිගත වෙන තැනට කොළයක් තිබ්බ ගමන් පිච්චෙනවා සූර්යාලෝකයේ තියෙන මේ උණුසුම උත්තල කහචයකට දාලා නාභිගත කරපු ගමන් එතන පිච්චෙනවා නැත්තම් පිච්චෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ තියෙන ශක්තිය එක තැනකට මෙහෙම ගොනු වෙලා ආවොත් පුදුමාකාර නාභිගත වුණාට පස්සේ මේ හැම කෙනෙක් තුලම බුදු කෙනෙක් ජීවත් වෙනවා. මේ හැම කෙනෙක් තුලම විසුද්ධ මානසික ලක්ෂණ තියෙනවා ගොනු වුණොත්. ගොනු උනේ නැත්නම් හැම කෙනෙක් තුළම අඟුලිමාල කෙනෙක් ඉන්නවා හැම කෙනෙක් තුළම දේවදත්ත කෙනෙක් ඉන්නවා හැම කෙනෙක් තුළම ජම්බුකා ජීවකෙක් ඉන්නවා කක්ක කකා ඉන්නවා ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ ඒ නිසා මේ ගොනු කිරීම සඳහා ඒ කෙනාට අවශ්‍යතාවයක් නැත්නම් කවදාකවත් කවුරුත් ගැහුවට බැන්නට හරියන්නේ නෑ ඒ නිසා ලෝකයේ පිළිබඳ ඇති හැටිය දකින්න අපිට සමාධිය අවශ්‍යයි කියලා දන්නවනම් මේ gedara dora ජීවිතය කියලා කියන්නේ එක කාබාසිනියා කරන තරම්. හැම කෙනාම උපදින්නේ gedara dora. ඒක නිසා gedara dora ඉන්න ඉන්න ඉන්න ඉන්න මේක අවුල් වෙනවා. ඒ නිසා බුදුචාන්ස කියන සඳහන් කරනවා. උඹට ඕනේ නම් උඹ ළඟ මේ ශක්තියක් තියෙනවා කියලා බලන්න කැලේකට ගිහිල්ලා අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යකාරව ගත කරන්න. මොකද එතකොට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. මෙතන ඉඳන් ගුණ කරන්න පුළුවන්. ඒක සඳහා තමයි අපි වැඩමුළු සංවිධානය කරන්නේ, භාවනා කරන්නේ. එතකොට මේ සමාධියට හැම කෙනාම කැමති. මෙතන කවුරක්වත් අකමැති නැහැ. නමුත් ලැබෙන්නේ නමුත් ලැබෙන්නේ මොකද ඒකට බින් ඕනේ. ඒකට භාවනා ක්‍රමයක් ඕන. ඒකට ප්‍රතිපදාවක් තියෙන. එහෙම නැතු අනේ මට සමාධිය ලැබේවා කියලා දන් දුන්නට සමාධිය ලැබෙන්නේ මට සමාධිය ලැබේවා කියලා සිල් දැක්කට මට සමාධිය ලැබෙන්නේ මට සමාධිය ලැබේවි කියලා දෙයයන්ට පූජා තිබ්බට එහෙම නැත්නම් වෙන මොනලි ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සමාධිය කියන ගුණ ධර්මය අවශ්‍ය සාධක ඇති විට විතරයි උපනිෂේ සම්පත්තිය තියෙනකොට විතරයි යමක් නිසා හටගන්න දෙයක් ඒ දේ නැතුව කවදාකවත් සමාධියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ඕගොල්ලෝ කැමැති ඇති දැනගන්න සමාධිය ඇතිවීමට ආසන්න කාරණා මොකක්ද කියලා. සමාධියට කැමැති නම් සමාධියත් වෙන ආසන්න කාරණා කැමැති සුඛය. ඉඳුන් හිටුන් පහසුකම් සුඛය. Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ සුඛසාය විදියට වාඩි වෙන්න පුළුවන් නම් හිටගෙන ඉන්නකොට සුඛදාය විදියට සමමිතිකව සැහැල්ලුව හිටගෙන ඉන්න පුළුවන් නම් නිදාන ඉන්නකොට ශරීරයට හොඳට සුඛදායි තත්ත්වයක් තියෙනවා නම් ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඒක නැතුව කවදාකවත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. නමුත් සමාධිය සඳහා භාවනා කරන ඇත්තෝ කොච්චර ශරීරයට වද දෙනවද කියලා බලන්න. කවදාවත් හරියන්නේ කවදාවත් හරියන්නේ මේකෙන් කියන්නේ මේ සුඛය කියලා කියන්නේ සුඛෝපභෝගී දේවල් නෙවෙයි එහෙම නැත්නම් පාරිභෝගිකත්වයේ හරහා ගන්න සුඛෝපභෝගීත්ව නෙවෙයි ඉඳුන් හිටුන් පහසුකම් මුදුවේට බලන්න පූසෙක් දිහා පූසා ගත කරන හැම ඉරියව්වෙදීම කිසිම සද්දයක් නගන්නේ ඌ කටයුතු කරන්නේ පුදුම පිරිච්ච ගතියකින් හැබැයි පූසට සමාධිය නැහැ ඒක නිසා මේ පූසෙක් වෙලා සමාධි වෙන්න ලබන පූසෙක් වේවා කියලා හිතන්න යන්න එපා. මේ නිදර්ශනය අනුව. නමුත් ඌ බලන්න ඔය මොන જાති කෙරුවත් ඒ පූස්පවුලේ ඉන්න කොටියට සිංහයාට සතුන්ට වැඩිය තැනක හිටිබ්බහම උගෙතිනේ සාන්ත ගතිය අපි දවසේ උදේ ඉඳලා හැන්දනක කොච්චර විනාශ කරගන්නවද කියලා. දරුවන් පිළිබඳ හිතලා අතීතය පිළිබඳ හිතලා අනාගතය පිළිබඳ හිතලා අම්මා අප්පා ගැන හිතලා අර තමන් ඉන්න ඉරියව්වේ පහසුකම නැහැ. ඉතින් පහසුකම නැතුව දිවස් තුල තිබ්බේ කාට මොන සමාධිද? උල තියලා ඉන්න කාට මොන සමාධිද? ඒ නිසා Tamange ශරීරෙත් මේ ඉඳගෙන ඉන්න වෙලාවේ සුවසේ වාඩි වෙලා ඉන්න එක අද විශාල බණක් වෙලා තියෙනවා. මේ නිදා ගන්නකොට සුවසේ විඳාගන්නේ. ඇවිදිනකොට සැහැල්ලුවට සක්මන් කරපන්. හිටගෙන ඉන්නකොට සැහැල්ලුවට මේ සමමිතිකව හිටගෙන ඉන්න කියන එක කාටවත් දන්නේ මොකද කවදාකවත් තමන්ගේ ශරීරය දිහා බලලවත් නැහැ. අනුන්ගේ ශරීරයි අරකයි මේකයිනේ බලන්නේ. ඉතින් ඒ නිසා කවදා හරි හිතුනොත් මේ ලැබිච්ච manussාත්තු ප්‍රතිලාභේ ක්ෂණ මේ ක්ෂණ සම්පත්තිය වශයෙන් මම ඉඳගෙන ඉන්නකොට සහැල්ලුවෙන් ඉඳගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ ටිකවත් දෙන්නේ මේ භාවනා කරලා යනකොට කට්ටි අහනවා අනේ ස්වාමීන් වහන්සේ දවස් තුනක් භාවනා කරා ගෙදර යන්න ඉස්සලා කමටහනක් දෙන්නකෝ කියලා. ගෙදර ගිහිල්ලා ටිකක් භාවනා කරගන්න අඩු ගන්න. දැන් මේ දිනම් කරගන්න බැරි වුණා. මොකද මේකේ ඉන්නකන් දඬු කන්දේ ගැහුවා වගේ මේ ඇඟට වද දීලා දීලා දීලා ගෙදර යනකම් බලා ඉන්නවා මොන මල හොන්තුවක්ද මේ ආපු වෙලා ඉඳලා අර තිබිච්ච දමාදියක් නැහැ. ඇඟට අමාරු ගෙදර ගියාට පස්සෙවත් අර පුරුදු තැනක වාඩි වෙලා භාවනා කරන කමටහනක් දෙන්න බැරිද කියලා. මොකද එක එක්කත් ඇඟට ආදරය කරන්න දන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍යය ගැන තමන්ගේ විවේකය ගැන මොකක්වත් දන්නේ පටවගත්ත දෙයකින් මම අරයාගේ සැප බලන්න ඕනේ මෙයාගේ සැප බලන්න ඕනේ අතීතයේ සැප බලන්න ඕනේ අනාගතයේ සැප බලන්න ඕනේ හැම වෙලාවෙම සැලසුම් මේකෙන් කරන්නේ මේ ඇඟට දස වද දෙනවා බුදුහාමුදුර සඳහන් කර තුනා උදේට කස පාරවල් 300යි දවල්ට කස පාරවල් 300යි රැයට කස පාරවල් 300ක් දෙන හිරගේක ජීවත් වෙන්නේ කියලා උදේ පාන්දර රස්සාවට යන්න එකතුලා ගහන තටමන තටමිල්ල පොඩ්ඩක් බලන්න. පැය තුනකට විතර කලින් ඉවතු වෙලා ලෑස්තිලා උයලා කාලා අර පොඩි එකකට කන්න බැරනම් කවලා බෝම්බයක් දාලා හරි කමන්නේ හරි ගතලා ඌ ගැට ගාලා හපස්තුව දාලා හරි මේකලා ඉස්කෝලේට ඇරලා ගිහිල්ලා දැමනසු උද්දී සඳුදා උඩේ අමුඩ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් එකම අමුඩ පිටනේ ඉන්නේ. මේ ජීවිතේ සුන්දරම වයස. අවුරුදු 6 ඉඳලා 60 වෙනකන් කඹරනවා කිව්වහම මාත් අවුරුදු 39 වෙනකන් කැඹරුවා. අවුරුදු 39ක් කැඹරුවා. ඊට පස්සේ තමයි තේරුනේ නෑ පරණ ගුණයි කරත්තේ වේකුල්ලා ගන්සබා බිස්නස් සයින් කරලා මගේ වැඩ බලන්න කැලේට යනවා. ඒකට හරි විරුද්ධයි. උඹට බැරිද මොකද අපි වගේ එකක් අගාගෙන ඉන්න බැරිද? ඊට පස්සේ අපි වගේ නෑ ගහලල්ලා එහෙම ඕන කෙනෙකුට යන්න පුළුවන්. කැලේ ලයිසන් ඕනේ නැහැ, වීසා ඕනේ නැහැ, මොකුත් නැහැ. නමුත් කවුද කැමති? අර උදේ අමුඩ ගහගෙන හැන්දේ කුරාද හැන්දෑ වෙනකන් ඊට පස්සේ සෙනසුරා ඉඳන් පන්සල් යනවා. පන්සල් ගිහලා අනේ අර දෙයියන්ට යදිනවා මේ බුදුහාමුදුර බුදුහාමුදුරන්ට වඳිනවනේ අපේ වචන කියන්න හොඳ නැහැ බබෙක් හම්බ වෙන්න කියලා. කල අරගෙන වටේ කරකිනවා චෛත්‍ය වටේ අනේ ස්වාමීන් වහන්සේ බෝධි පූජා දෙකන්නේ හතක් දෙන්නම් බබෙක්. අනේ ස්වාමීන් වහන්සේ බෝධි පූජා දෙන්නම් පිටරට වීසාය හදලා දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ බෝධි පූජාවක් දෙන්නම් මේ අහවල් විභාගේ පාස් වෙන්න කියලා. ওই භාගයට ලොක්ක hina වෙලා බලයිනේ මොකටද කියලා හිතෙන්නේ. අයියෝ මුන් මාවත් පාවිච්චි කරන්නේ මේකට නේ කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා තියෙද්දි බුදුහාමුදුර ළඟට ගිහිලා කියනවා දුවට බබෙක් අර මැටි වලින් හදලා තියෙන හින්දා ෂේප් වෙලා ඉන්න පුළුවන්. නෝනන අත්ත දිගෑරලා ගහයි මන්දර. මං වගේ කෙනෙක් හිටියොත් එහෙම නම් මොනෝ කරයිද කියලා මට විශ්වාස නැහැ. නමුත් ඒ වගේ දේවල් එනකොට මට පුදුම හිතෙනවා. ඒක පැත්තකට hinaවකුත් යනවා. බුදුහාමුදුරුවෝ හරි කමන්නේ පිටට අරගෙන Tamanට ඕනේ සංස්කාර ටික ඇති කරන්න හැදෑ හැම දෙයකම Tamanට වදයක්. මේ වෙනුවට ලැබිච්ච වර්තමාන මොහොතේ ඉඳගෙන ඉන්න එක ලැබිච්ච වර්තමාන මොහොතේ පොළවේ හපත්තු සෙරප නැතුව එහාට මට ඇවිදින එක නිදාගෙන ඉන්න එක නිදාගෙන ඉන්න එක කරන්න බෑ නිදාගන්න යන්නෙත් ඔළුවට කරදර දාගෙන නැගිටින්නෙත් කරදර දාගෙන. ඒ නිසා සුඛය නැති කෙනාට කවදාකවත් සමාධියක් නැහැ. ඒ නිසා මේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ බලන්න ඉඳගෙන ඉඳලා මේ මේකට කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම කියලා. ඉඳගත්තාම ඉඳගෙන ඉන්න පුළුවන්. ඊට ගත්තාම හිටගෙන ඉන්න පුළුවන්. ආන්නේ ගතිය නැත්තේ මොකද? අපි නිතරම ඉරියව් මාරු කර කර නලියන ගතිය නිසා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා කැමැති වුණාට ඉරියව් පවත්වන්න බෑ. කැමැති වුණාට මේ කයේ තියෙන සුඛය එන්නේ නැහැ. ඒකට අදාළ හේතු ඕන. ඒකට පිං ඕනේ. ඒකට අදාළ භාවනාවක් තියෙනවා ප්‍රතිපදාවෙන් තමයි මේ සුඛය උපදවන්නේ. ඒ ප්‍රතිපදාවට කියනවා පස්සද්ධි කියලා. තැම්පත්කම්. ඒකට කියනවා දැන් අපි ආනාපාන සතිය කරනකොට ආස්වාද ප්‍රසවාසයේ දකින්නකොට ගුරුසුයිනේ. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. ඊට පස්සේ රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති හොඳට විවේකීව බලහන් එක තැම්පත් වෙනවනේ. ඊට පස්සේ සබ්බ ගාය පරිසංවේදී අසසී සාමිති සික්කති හොඳට ආස්වාස් ප්‍රසවාස මුල ඉඳලා පටන් අරගෙන මැද කරලා ගෙවන් යනවා ඊට පස්සේ ප්‍රසවාසයේ මුල ඉඳලා පටන් ගන්න සියලු කයම මුළුල්ලම දැක් ගන්න පුළුවන් වුණාට පස්සේ ඔන්න පස්සම්බති කියන වචනේ බුදුහාමුදුර සඳහන් කරනවා පස්සම්බයං කාය සංකාරං අස්සසී සාමිති සික්ඛති මේ විදිහට මේ ආස්වාද ප්‍රසවාස කය සංසිඳුවමින් සංසිඳුවමින් තැම්පත් කරමින් තැම්පත් කරමින් භාවනා කරන්න දන්නවනම් ඒක නා සමාධියට අනුග්‍රහ කරන කෙනෙක්. සමාධියට පාර කපන කෙනෙක්. ඒක නිසා භාවනා කර කර එකම අරමුණක් දිහා බලාන ඉන්නකොට ඒ තැම්පතු එනවා. මඩ කලවම් කරපු වතුර වීදුවක් කබඩයක් උඩ තියනද ඒකේ මඩ එන්නේ තැම්පත් වෙලා අන්තිමට කලල් මඩ පවා. ඉමීට ඉමීට තැම්පත් වෙන නිසා එකම අරමුණක හිත තියාන හිටියොත් තැම්පත් වෙනවා. නමුත් උඟ දෙනෙක් මේ තැම්පතුට බයයි. එතකොට පේනවා මේ ශරීරය ගල් වුණා වගේ හිටිනවා, හිටි වැටුණා වගේ හොල්ලන්න පෙරලන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ තැම්පත් කය අංශභාග වෙන එහෙම නැත්නම් කාට් ඇටැක් එනකොට වගේ එන ලකුණු වශයෙන් බයයි කයට ආසර කරන එක. එයාට ඕන කරලා තියෙන්නේ මේ කය නිතරම බ්‍රේක් ඩාන්ස් දාන්න ඕන උඩට නටුන් නටන්න ඕනේ පාතරට නටුන් නටන්න ඕනේ ඉතින් නට්ටක වට්ටක නටුන් නටන ඉන්න හරි ආසයි. මේක තැම්පත් වෙනකොට පුදුම බයයි. නිසා භාවනා කරනකොට වෙන්නේ භාවනා අරමුණට මූණට මූණ දාලා ඉන්නකොට රස්ස දීඝ රස්ස සබ්බකාය පසම්බය කියන විදිහට දීර්ඝ හුස්ම කෙටි වෙලා හුස්ම රැල්ල හොඳට නිවි හැනෙILL පේන්න පටන් ගන්නවා. මොන්චිලාවක් පැද්දෙනා වගේ එහාට මෙහාට ලස්සනට මේක යනවා තේරෙනවා. මේක දිහා බලනකොට තේරෙනවා කයත් හිතත් ආස්වාස් ප්‍රසවාසයත් ඒම tempත්. මෙන්න මේ පසම්බණය තමයි සමාධිය ඇති වෙන බාට ලකුණු. මේ පස්සම්බනේ පැති තුනක් තියෙනවා. කාය පස්සම්බන, වචී පස්සම්බන සහ චිත්ත පස්සම්බන කියන. කාය තැම්පත් වීම අපට තේරෙනවා. ඒකකොට තමයි ඔය සීතල වෙලා නිින්දට යන්න හැදෙනවා වගේ ඇඟ නිකන් මිද්ද භාවයට අයිස් ජම් මිදෙනවා වගේ බටර් කෑල්ලක් මිදෙනවා වගේ මේක හොඳට තේරෙනවා. ඉතින් මේකට බය කෙනා එක්ක නැගිටලා යනවා. එහෙම නැත්නම් සමහරට නික හසුරුව ගන්න බැරුණොත් නිින්දට වැටෙනවා. නින්දට වැටෙන්න දෙන්නේ තෝ මේක ප්‍රතිපදාවෙන් කරපු දෙයක්. මේක පස්සම්බනේ. මේ සමාධියේ ලකුණු එන්නේ මම මේ සමාධියෙන් වැඩ ගන්න මේකට අවදියෙන් මේක දිහා බලන ඉන්න ඕනේ. මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා ගියොත් තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ විදිහට කය තැම්පත් වෙන්න ඉස්සර වෙලා හිතේ ඇතුලේ දොඩමලු ගතිය තැම්පත් වෙන්න ඕනේ. හිතේ ඇතුලේ දොඩමලු ගතිය තැම්පත් වුණාට පස්සේ තමයි කය තැම්පත් වීමක් වෙන්නේ. ඒ නිසා දකින දකින දේවල් පිළිබඳ කතන්දර කොතන්න යන්න එපා. අරමුණු කරන්න යන්න එපා. ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. අලගිය මුලගිය හොයන්න යන්න එපා. ඒව ඇවිල්ලා යන්න අරින්න. එතකොට තමන්ගර ඇතුළත ඇයි මෙහෙම වෙන්නේ? මොකද මෙහෙම වෙන්නේ? ආදි වශයෙන් මේ අලුතෙන් අර තැම්පත් වෙන ජලයට බොරදියට පෑදිදියට බොරදිය දාන්න එපා. මේ નિરાයාසයෙන් ගලන මේ ප්‍රවාහය ආකූල කරන්න එපා. ඔය පඬිතකන් නිසා තමයි අර තැම්පත් වෙන තියෙන වෙලාවෙදි ප්‍රශ්න ලියනවා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද මේ වෙන්නේ කියලා ඉතින් දන්නේ නැහැ මේකේනා. අර ලස්සන තැම්පත් වෙන වතුරනේ මේ කලවයක් කරන්නේ. එනිසා ඒ කයේ වචනයේ විතක්ක ਵਿਚාර දෙකේ තැම්පත් ගතියක් එනකොට මෙනෙහි කිරීම නතර කරලා භාවනාවට නිසි නිින්දේ යන්න දෙන්න තමයි අර දීර්ඝ හුස්ම කෙටි වුණා. කෙටි හුස්ම හොඳට ඔන්චිලා පැද්දෙනා වගේ පේන්න පටන් ගන්නකොට දැනගන්න ඕනේ දැන් මෙනෙහි කරන්න එපා. වටපිට තියෙන දේවල් ගැන හිත නටක් කරගන්න එපා. අවුල් කරගන්න එපා. එහෙම තැම්පත් වෙන්න. එතකොට මේක අමතර කතාවක් වෙනවා. හොඳට පිම්බීම හැකිලිමත් පේනවා. එතකොට ශරීරය හැම තැනම දැනෙනවා හොඳට. ඒක අතිරේක ලාභයක්. මොකද හිත තැම්පත් වෙන නිසා. ඉතින් දැන් ඒව මෙනෙහි කරන්න ඕනද මේක මෙනෙහි කරන්න ඕනද කියලා අවුලක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම වෙන්නේ අර tempat ගතුව නැති ඒ tempat කරන තමයි විනාශ වෙන්නේ. විනාශ නොවෙන්න නම් ඒ වෙන දෙයට අනුග්‍රහ කරන්න එපා. ඉතී දොඩමලු ගතිය නැති කරලා මෙනෙහි කිරීමක් ඕනෙත් නැහැ. එහෙම භාවනාවට යන්නකොත් අය කය කාය පස්සම්බනේ පස්සම්බයං කාය සංකාරං කියලා. එතකොට තේරෙනවා මේ කය tempat වුණත් මේ ඇතුලේ හිත දොඩමලු ගතිය තැම්පත් වුණත් ජීවත් වෙන බවට සංවේදනා ගොඩාක් අයේ තියෙනවා. හිතාමතා කය හෙල්ලුවේ නැති වුණාට සංස්කරණය නොකරට අසංස්කාරිකෝ මේ කය ඇතුලේ හුස්ම ගැනීම සිද්ධ වෙනවා හෘද වස්තුවේ ගැසීම සිද්ධ වෙනවා නිස්නායු වැඩ කරනවා වැඩ ගොඩාක් කරනවා මේවා කවදාකවත් නැතුව තේරෙන පටන් ගන්නවා හිතාමතා කරන්නේ නමුත් අවධානය වැඩි ඒතකොට තේනවා මේ යන්තරේ කය බලවේග පේස කර්මාන්ත ආයතනයක ඇතුළට ගියා වගේ ඌ ගාල වැඩ. ඇත්තටම කියනවනම් මේ කයේ කිසිම දවසක ඉසුබු ලණ්ඩ තරම්වත් චිත්තක්ෂණයක් විවේක වෙන්නේ නැහැ. දැන් ওই විවේක වෙන්නේ හිතාමතා කරන ටික නතර වීම පමණයි. නමුත් අසංස්කාරික වචීකම්ම, අසංස්කාරික කායකම්ම, අසංස්කාරික මනෝකර්ම ජීවිත යාත්‍රාව පැවැත්ම සඳහා යනවා. ඒකෝර තමයි දැක ගන්න පුළුවන්. මුකුත් නොකර හිටියට වැඩ රාජකාරි ගොඩාක් මේ කියන්නේ. ඒක දිහා හුදුවට බලන් හිටියොත් පේනවා මේකට මම යවුනේ නැහැ. මේ වැඩට මම අති මුල් වෙන්න හරි සකස් කරන්න හරි මේක වේවා මේක නොවේවා කියන්නේ ගියොත් මේක අවුල් වෙනවා. මම යා නැතුව දැන් පැහැදිලිව කියන දැන් ඕගොල්ලෝ ඉන්න ගෙවල් වල ඕගොල්ලෝ භාවනා කරන්න ආවට පස්සේ টොප් එකට වැඩ යනවා. ඉන්නකන් ඇඟිලි ගහනවනේ. දැන් හෙට මිනිස්සු පපුවේ තෙල් ගා ගන්නවා අනේ ඔය මල හොන්තු දැන් ගෙවල් වලට ආවට පස්සේ ආය කචක්. ඒ නිසා ඔයගොල්ලෝ ගෙදරින් ගිහාම ගෙදර ඉන්න කට්ටියට උංගෝ පිංචි දෙන ඒගොල්ලෝ මට හොරෙන් ලියුම් එවනවා අනේ සෝහන්ස දවස් 7 භාවනාවක් කරන්නකෝ දවස් 3 මදි කියලා. ඒ මොකද වැඩිම ඔයගොල්ලන්ගේ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහලා ඔලු අහක යන කුණු ඔළුවේ දාගෙන අයියා වෙන්නයි අක්කා වෙන්නයි හදනවා. නාකිය මැරෙන්නෙත් නෑ ඇඳහක වෙන්නෙත් නෑ කියලා ගෙවල් දොල මිනිස්සු මේ නාකි භාවනා කරන්න එනකොට හරි කැමති. ඒ ඉන්න කම්ම වැඩි අරගෙන එක ඩැඟිලි ගහන එකනේ. නාකි ඉච්චොත් එහෙම. දින දෙකක් කාලේ පැත්තකට වෙන්න දන්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි මොනවත් නොකර නිකන් ඉන්න පුළුවන් එක චිත්තක්ෂණයක රැස් වෙන කුසල් ප්‍රමාණය මනින්න බැරි තරම් බුදුදහම කියනවා සබ්බපාපස්සා කරණං පළවෙනිම දේ තමයි යමක් නොකර හිටපන් මොකද කරන හැම දෙයක්ම අකුසල. එහෙම කියනකොට නම් මම දන්නවා ඔයගොල්ලෝ තරහ වෙනවා කියලා මයිත් එක. නමුත් මම කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. කරන දේවල් වල කියන්නේ සංස්කාර. සියලු සංස්කාර දුක. සියලු සංස්කාර අනිත්‍යයි. ඒ නිසා යමක් නොකර ඉන්න ඒකට එන්නේ ඉස්සලා පස්සම්බේ එමිල්ලා තියෙනවා. බලාගෙන ඉන්න කිසිම කරදරයක් නැතුව මේ ගගක් ගලන්නා වගේ මේ ශරීර යන්ත්‍රය වැඩ කරනවා. ආනික දිහා බලනකොට පේනවා පිටින් අරමුණු නැති වෙන පැති වෙන්න හිතාමතා දේවල් කියන්නේ කරන්නේ හිතන් නැති වෙනකොට මේක ඇතුලේ තියෙන සමගිය මේක ඇතුලේ තියෙන සාමය අපි හිතුවේ රූප පෙන්නලා සමගිය එයි සද්ද අසලා එයි ගන්ධ රස පහ දැන් සද්දත් නැහැ රූපත් නැහැ ගඳත් නැහැ පහසත් නැහැ අඩු ගානේ කයවත් දැනෙන්නේ නැහැ ආහන එතකොට තේරෙන පටන් ගන්නවා මේක අංග සම්පූර්ණ නිකන් සදාචල යන්ත්‍රයක් වගේ කිසිම ඝර්ෂණයක් නැතුව 100%ක් කාර්යක්ෂමතාවයේ තියෙන යන්ත්‍රයක් වගේ යන්න පටන් ගන්නවා හැබැයි එකක් තේරෙනවා දැන් මගේ නෙවෙයි මේක. ඒක වැඩ කරන්නේ ධර්මතාවයකට අනුව අන්න එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ පස්සම්බණය කියන සංහිඳියාව තැම්පත් වීම නැති කරන්න අපට පුළුවන් ඕනි තරම් කරන්න. ඒක තමයි අපි සංසාරේ කෙරුවේ. දැන් කරන්න හදන්නේ ඒකට බයිනරි ලෝන්ට ඉනි මම බඳින්න එපා. බුදියානින කොටි අවස්සන්න එපා. එහෙම තැම්පත් වුණාට පස්සේ බලන්න ඒ තැම්පත්කම කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා ඒ පුරාවට ප්‍රීතියක් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් හිතුවොත් මේ වෙලාව හරි කම්මැලි, හරි මුස්පේන්තු, හරි පාළුයි, හරි අසරණ ගතියක්. ඉතින් එහෙමනම් ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. අර ඇති වෙච්ච තැම්පත් ගතියට බයක් ඇති වෙනවා. ඒක තමයි අශප්පුරුෂ ගතිය කියලා කියන්නේ. ඒ තමයි මාරපාක්ෂික දෙය. අපි ඒකට කියන්නේ පාළු වුණා, කම්මැලි වුණා, නීරස වුණා, හරි පාළුයි එක තැනටලා ඉන්න බෑ කියලා. ඉතින් වන්දනාව වන්දනාව යන්ටන් අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් වන්දනා ගමනක් හරි දාගන්න. එහෙනම් ටෙලිවිෂන් එක බලන්න යනවා. එහෙනම් පත්‍ර දිගලා කියවන. ඒ මොකද අර කෙලස් කෝටයක නෑ දැන්. පිටින් එන කෙලස් ටික මතු වෙනකොට CNN එක හරි බලලා හරි කෙලස් ටික ගෙන්න ගන්නවා. බුල්ඩෝසරයක් දාලා ගමන කෙලස් ටික ගෙන්න ගන්න. ඒක විවේකයේ කියලා හිතාගත්තොත් ඒක මේ විස්රාමයේ කියලා හිතාගත්තොත් හුදේකලාව කියලා හිතාගත්තොත් කොච්චර සුන්දරද කොච්චර බුදුන්ගේ කිට්ටුද කොච්චර ධර්මයට කිට්ටුද කොච්චර සංඝයාට කිට්ටුද කොච්චර සීලයට කිට්ටුද මේ වෙලාවේ බලන්න කද්දාක සතෙක් මරණ කුසලයක් වෙන්නේ හොරකමක් වෙන්නේ කාමීත්‍යාචාරයක් වෙන්නේ බොරු කේලම් හිස්සචන පරුසවචන නැහැ මනසින් වෙන අකුසල ධර්ම තුනක් නැහැ එයාට හිතන්න පුළුවන් මේ මහා විශාල කෙලෙස් සහිත සංසාරේ මේ චිත්තක්ෂණය මං ඉපයුවා. මේ ක්ෂණ සම්පත්තියක් මට ලැබුණා. අනේ මේ ක්ෂණ සම්පත්තියේ තව චිත්තක්ෂණයක් මේ කෙලෙස් නොකරන සංස්කරණේ නොකරන අන්නේ පස්සම්බණය අපිට පේන තියෙන කවදාකවත් දරා ගන්න බැරි හොයා ගන්න බැරි එකක් කියලා. නමුත් එච්චර මේක දුර්ලභ දෙයක් නෙවෙයි. අවුරුදු 6 වෙනකම් බබෙක් කවදාකවත් සංස්කාර කරන්නේ නැහැ. එයා ඉන්නේ ඉරියව්වේ ඉන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයකට මිසක් හිතාමතා නෙවෙයි. අපි මේක පටන් ගත්තේ 6 4 තේරෙන පටන් ගත්තට පස්සේ. ඊට පස්සේ මේක උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රැයට කසපාර 300යි දී ගන්නවා මිසක් නැවතත් මනස අහිංසක වෙච්ච ගමන. නැවතත් මනස ලදරු මනසකටපත් වෙච්ච ගමන. නැවතත් මනස ආධුනික මනසකටපත් වෙච්ච ගමන් ඔන්න සාසනයේ සැප. ඒ වුණා තමයි පස්සම්බනේ එන්න පටන් ගන්නවා. ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒක ආපුවාම ඒක කම්මැලිකම කියලා ඕගොල්ලෝ ලේබල් එකක් දාලා තියෙනවා. මුස්පීන්තු කියලා ලේබල් එකක් දාලා තියෙනවා. පහළු ගතිය කියලා ලේබල් එකක් දාන මොනවා හරි අවශ්‍යනවා. එහෙම නැතුව මේ පස්සම්බනේ එන වෙලාවේ මේක ප්‍රීතියක් කියලා දන්නවනම් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කර දෙන මේ පස්සම්බණය පස්සද්ධිය නිකන් එන්නේ හිතලා ගන්න බෑ ප්‍රීතිය තියෙන කෙනාට විතරයි මේක ප්‍රීතියක් බව දන්න කෙනාට විතරයි පස්සද්ධිය සුභාසින්චනයක් පස්සද්ධියට සමවදින්න පුළුවන්. පස්සද්ධියට සමාදම් වෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් පස්සද්ධිය අපිට වෙන්නේ පාළු ගතියක්, කම්මැලි ගතියක්. ඉතින් මොකද කරන්නේ? ඒක කරන්නේ මාර්ගකට මොන හරි අවුල් පාස දාගෙන අවුල් කර ගන්න. නමුත් මේක සතුටු වෙන්න දන්නම් ප්‍රීතියක්. එයා දන්නා මේක උපයපු දෙයක්. මේ කැලීකට ඇවිල්ලා වරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා භාවනා කරනකොට එන මේ වැම්පත් ගතියට සතුටු වෙන්න දන්නවනම් අසීමිතයි මම කියනවා ඒක නිතරංග ජයක්. කිසි කෙනෙක් කරඬු කරලා ලබන ජයක් නෙවෙයි කිසි කෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් කරන ජයක් නෙවෙයි නිතරංග ජයක්. නමුත් ඒකට ප්‍රීතිය පහල කිරීමට නෙවෙයි පන්ති කාමරවල අපිට උගන්වන්නේ. විශ්වවිද්‍යාලවල උගන්වන්නේ. ඒකට ඔය දේශපාලනඥයෝ කැත ගහන්න කැතකට ගහන්න හදාන්නේ. ආර්ථික විශේෂඥයෝ, සමාජ විශේෂ. ඒගොල්ල කරන්න හදන්නේ මේ සැප ලබන්න රූප, ශබ්ද, ගන්ධ, රස වැඩි වෙන්න ඕනයි කියන. මෙතන ඇහැ කන දිවනාතේ මොකක්වත් වැඩ කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස මොකක්වත් නැහැ. සම්පූර්ණ පිරිච්ච ගතිය තියෙනවා. මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරේ සාසන සම්පත්තිය කියලා. මේකට කියන පිරිච්ච ගතිය කියලා. මේකට කියනවා සන්තුප්ති කරගතිය කියලා. මේක හැම කෙනෙක් ගාවම තියෙනවා ජීවිතයේ මල් විහිම් පල්. මේක අවුල් කරගන්න එක තමයි අපි මේ සෙනක බට කරගෙන විනෝදාන්ත ආදාන ට්‍රිප් යමින් අවුල් පාස කරගන්න මේ ලැබෙන විවේකේ තමයි. ඒ මොකද විවේකේ රස විඳින්න දන්නේ විවිකේ රස විඳින්න එන ප්‍රීතිය බුදුජානක කියනවා නිකන් එන්නේ නැහැ. ඒ ප්‍රීතිය එන්නේ ප්‍රමෝදයේ තියෙන කෙනාට විතරයි. ඒ ප්‍රීතිය උපේන හැටි දන්නවා. Tamanට භාවනා කරනකොට වේදනාවක් එනකොටම ප්‍රමෝදය ඇති කරගන්න ඕනේ. දැන් මේ සතිය වෙවිලානේදී වේදනාවෙන් දුක් වේදනා කරනවා සතිය ඇවිල්ලානේදී දැන් මේ මම ආනාපානේ කරගෙන ඉනකොට මට සද්දයක් ඇහෙනවා. සද්දයක් ආව බව දන්නවා. ආනාපානේ කැඩෙන බව දන්න ඉතින් සතිය ඇවිල්ලානේදී වේදනාවක් එනවා. හිතවිල්ලක් එනවා. ඒ හිතවිල්ල එන බව ඉස්සර දන්නේ නැහැ. දැන් දන්නවා දැන් සතිය ඇවිල්ලානේ තියෙන කියලා. මේ හැම අපි කියන අවුල් පාසයකදීම සතිය තියෙන බවට නෙමෙයි කියන්නේ. ඉතින් ඒක ප්‍රමෝදයක් කරගන්න දන්නවනම් එයා කියන්නේ මේ භාවනා කරන්න ඉඳ ගන්න ඕනයි කියලා. භාවනා කරන සක්ම මළුවටම යන්න ඕනේ ඕනම වෙලාවක ඒ දේ වෙන දේවල් දිහා බලලා මේ හිත දුක් කනගාටුපත් වුණා සැපයකට ආවත් සද්දයක් ඇහුණත් මොනවා ආවත් දන්නවනම් මේ මේකයි මේ චිත්ත ප්‍රවෘතිය දැන් තියෙන්නේ කියලා ඒක ප්‍රමෝදයක් කරගන්න මනුස්සයාට ආහාර අවශ්‍ය නැහැ නිතරම ඉන්නේ මම ඉස්සර මෙහෙමවත් දන්නේ නැහැ ඉස්සර ඉන්නේ බීපු මිනිස්සෙක් මොනවා වෙනවද දැන් අඩු ගානේ සතිය තියෙන නිසා දැනෙනවා කියලා ඒ ප්‍රමෝදය පහල කරන්න පුළුවන් වුණොත් කාට හරි ඒ ප්‍රමෝදය ආහාරයක් කරගන්න දන්නවනම් එයාට බොහොම ප්‍රීතිර කිට්ටුයි පස්සද්ධියට කිට්ටුයි සුඛයට කිට්ටුයි සමාධියට කිට්ටුයි එතකොට එයාට gedara dore වැඩක් කරන ගමන් කවුරුත් එක්ක කතා කරන ගමන් උනත් මම මේ කතා කරමින් ඉන්න බව දන්න නිසා අනේ භාවනා කරන්න හම්බුනේ කියලා කනගාටුවක් එන්නේ කතා කරන්නේ කතා කියන බව දන්නවා මට ප්‍රී මට සතියේ තියෙනවා ප්‍රමෝද වෙන්න පුළුවන් කාටවත් මේක හොරකම් කරන්න බෑ මොන තාලෙන්වත් හොරකම් කරන්න බෑ ඒක නැවත නැවත යන්න යන්න පුදුමාකාර විදිහට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේකම සත්‍ය වෙන්න පටන් ගන්න ඕනේ කරදරයක් වෙනකොට Tamanට දැන් කරදරේ වුණා දන්නවනේ දැක්කොත් විතරනේ මේ ආශ්‍රය ක්ෂය කරන්නේ ඕක මතක් කරලා ඕක කරදර නොෙන්න හිතවුවොත් හිත වෙහෙත වෙනවා. වෙහිත වෙහෙත වෙන්නේ නැතුව තියෙන කරදරේ හෝ සැප ඒ ඒ වශයෙන් දන්නවනම් හැම එකක්ම ප්‍රමෝදයේ පිණිස හේතු වෙනවා කියලා සර්වඥයන් සඳහන් කරනවා. මෙන්න මේකටයි බුදුහාමුදුරු සද්ධාව කියලා කියන්නේ. මේ එන එන හැම කරදරයකදීම ඒක දැක ගැනීම ප්‍රමෝදයක් කරගන්නේ සද්ධාව තියෙන කෙනාට විතරයි. අපි කියන ওই සද්ධාව ඒකට කියන්නේ අමූලික සද්ධා කියලා. එහෙම නැත්නම් මතු පිට සද්ධා. මේ කියන්නේ ඇතුළෙන් මෙන සද්ධා මේ සංනිවේදනත් එක්කයි සද්ධා වෙන්නේ. මට හිත නරක් වුණා. හිත නරක වෙච්ච බව දන්නවා සද්ධාව. භාවනා කරන සද්දයක් කරන සද්දයක් වෙච්ච බව දන්නවා. ආ දැන් ඉතින් සතිය තියෙන නිසා වේදනා දන්නවා, හිතවිලි දන්නවා, සද්ද දන්නවා. එතකොට ඒ එන සද්ධාවට කියන්නේ ඕකප්පන සද්ධාව ඇතුළෙන් එන සද්ධාව. මේක දිගේ යන්න යන්න දවසේ පැය 24 සෑහෙන වෙලාවක් ඇති වෙන දේ, මතුවෙන දේ, අත්මනා අපිට තියෙන දේ පිළිබඳව පුදුමාකාර අවධියක් තියෙනවා අතීතය ගැන කනගාටු වෙන්න, අනාගතය ගැන සැලසුම් හදන්න, අල්ලපු ගෙඩිය මිනිහා මොකද කරන්නේ කියලා බලන්න, එංගලන්තේ මොකද වෙන්නේ කියලා බලන්න වෙලාවක් නැහැ. එනේන චිත්තක්ෂණ වෙන දේවල් එනවා. හැබැයි ඔක්කොම සුබ දේවල්, සුඛ දේවල් නෙවෙයි. හැබැයි වෙන දේ දන්නවා. මේකට කියනවා බුක් කීපින් කියලා. පොත් තැබීමක් සිදු වෙනවා. වෙන වෙන දේ දන්නවා. එතකොට තේරෙනවා දැන් මෙතෙක් කල් අපි අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කරේ. අනුන් සන්තෝෂ කරන කඹරවුවා. දැන් නෑ මේ කයට එන සංවේදනා, හිතවිලි, වේදනා, ශබ්ද ඔක්කොම පිළිබඳ අවධියක් තියෙනවා. මොකද එනකොට හිතනවා මේක නම් ගණන් හදලා ඉවර කරන්න බැරි විදිහට ගාණක්, කෙලවරක් කරන්න බැරි එකක් කියලා නෑ. ටික කාලයයි කරන්න ඕන. ටික කාලයක් යනකොටම තේරෙන පටන් ගන්නවා මේකට අවදි වෙන්නේ නැතුව ලැබෙන හැම ඥානයක්ම Tamanට හානි කරයි. අපි මේ භෞතික මේ ලෝක ඥාන ලෞකික ඥාන සියල්ලම මෙන්න මේක නැති වෙලාවෙ ලැබෙන දේවල්. ඒ නිසා ලෞකික ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න Taman ගැන Taman ගේ අවබෝධය අඩුයි. නමුත් ඒ ඥාන ඇතුව හෝ නැතුව මේ ඒ වෙලාවේ අස්පනා පිට ලැබෙන ඥානය පිළිබඳ සද්ධාාවක් කාට හරි පහළ වුණොත් ඒකට බුදුහාමුදුරුවොත් එක්ක ජේතවනාරාමයේ ඉන්න ඕන කමන්නේ බණ ඇහෙනවනම් නිසරණවනේ හිටියත් gedara හිටියත් ඒන දේවල් පිළිබඳව සාදරයෙන් බාර ගන්න පුළුවන් නම් මේ ඉන්නේ කර්මානුරූප දෙයක් ඕට අකමැති කැමැතික පැත්තක දෙවිච්චයි මේ එන දේ දන්නවයි කියලා ඒ සද්ධාව නැතිකම නිසා සද්ධාව ගැන අපි කියනකොට මේ කතෝලිකයොත් කරන්නේ සද්ධාව තමයි මුස්ලිම් මිනිස්සුත් කියන්නේ සද්ධාව තමයි අපිට බෑ කියලා කියන්නේ ගැට බුදුරජාණන්ස පුදුම වටිනාකමක් දීලා තිනවා සද්ධාවට හැබැයි ඒ සද්ධාව වර්තමාන මොහොතේ අස්පනා අපිට වෙන දේවල් පිළිබඳ තියෙන සද්ධාව. ඒක නැති නිසා මේ විඳවන්නේ අපි මේ එන දේවල් මනින්ද කිරන්න ගිහිල්ලා දඟලන්නේ අසද්ධාව නිසා. සද්ධාව නම් පුදුම හැකියාවක් එනවා එන ඕනම දෙයක් දැනගැනීමේ ශක්තිය තියෙනවා. බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා එimhe ශ්‍රද්ධාවක් ඕමනාවෙන් ඇති කරන්න බෑ. ඒකට ආසන්න හේතුවක් තියෙනවා. ඒකට කල යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදා නැතුව ඒ ශ්‍රද්ධාව දෙන්න බෑ, ගන්න බෑ. අලුතෙන් හටගන්නෙත් නෑ. කල යුතු ආසන්න කරුණු නිදානයක් තියෙනවා. ඒකට තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ කවුරුවක්වත් හිතන්නේ මේ ශ්‍රද්ධාව ඇති වෙන්න කාරණා මොකද්ද කියලා මේ සංසාර දුක තමයි සරුවත් chance වෙන්නන්නේ සංසාර දුක දන්න කෙනාට බුදුහාමරංගේ පාර මෙච්චර සරල මෙච්චර ඍජු පාරක් තියෙනවා මේ වර්තමානයේ හිත තියෙන එකන උන්වහන්සේ කියන්නේ මෙයින් පිට ගිය ගමන් දුකනේ මෙයින් පිට ගිය ගමන් ආතතියනේ මෙයින් පිට ගිය ගමන් අසහනෙනේ ඉතින් මේ බුදුහාමරෝ කියන දෙයකට ශ්‍රද්ධාවෙ එන්න සංසාරේ විඳවලා තියෙන්න ඕනේ මේ එක එකනාගේ න්‍යාය පත්‍ර අනුව වැඩ කරන්න ගිහිල්ලා එක එක මූලධර්ම වැඩ කරන්න ගිහිල්ලා අපි අනාගත හැටි ගාගත් හැටි ඒකෙන් අපිට වර්තමානයේ නැති වෙච්ච හැටි ක්ෂණ සම්පත්තිය නැති වෙච්ච හැටි දැනගත්තට පස්සේ සංසාර දුක හොඳට තියෙන පාඨාචාරාවට වැඩි බණ කියන්න ඕනේ නැහැ මිනිහත් මැරලා දරුවෝ දෙන්නත් මැරලා අම්මා අප්පත් මැරලා පුත් සහෝදරත් මැරලා ගෙට ගිනි අරගෙන රෙදිත් නැහැ පිස්සු ඊට තියෙනවා සංසාර දුකම. ඕගොල්ලෝ මේ රෙදි නැති වෙනකන් තමයි ඔය බලහන් ඉන්නේ. එදාට තේරෙයි මේ බණ. අම්මත් මැරලා අප්පත් මැරලා සහෝදරත් මැරලා ගෑණිත් මැරලා මිනිහත් මැරලා දරුවොත් මැරිච්ච දවසේ තේරෙයි මේ ටික නැති නිසා තමයි අපිට මේ සද්ධාව නැත්තේ. මොකද දුක නැති නිසා. ඒකට ආසන්නම නිදහසට කාරණාව තමයි සුනාමි ආවට පස්සේ නිස්සාරණේ හැමදම පිටිලා. සුනාමි ආවට පස්සේ 55000ක් මැරුණනේ. ගිය ඔක්කොටම තේරෙනවා කුමන නැටුම් කෙලි කවට සිනාදා. එදා ඉඳලා මුළු නිස්තරණ වෙන්නේ හැම කාමරේම පිළිලා. ඔක්කොමලා භාවනා කරනවා. අනේ තව සුනාමියක් ගෙන්න ගන්න නැත්තම්. එච්චරයි මට කියන්න තියෙන්නේ. තව සුනාමියක් ආවොත් ඔන්න කට්ටියට බඩපපුව දාන්න පටන් අරගන්න. එහෙම නැත්නම් ඔය කාලවිල රැට බුදියාගෙන ජොලියක් දාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සංසාර කියන එකේ භයානකම දන්නේ නැති නිසා අතකින් කරවැලේ අතකින් දඩු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑයි කියලා මේ කරන නාඩගම් වල රඟේ තේරෙන්නේ අපි කොච්චර අසද්ධාවන්තද කියලා තේරෙනකොට. ශ්‍රද්ධාව තියෙන්න නම් සංසාර බය දැනගන්න ඕනේ. මේ සංසාර බය දන්නේ නැති නිසායි අපි මේ විවිධ සමීකරණ හිතන්නේ සැප හොයන්න. සැප දෙන්න, අනුන්ට සැප දෙන්න, අනුන්ට සැප දෙන්න තියා තමන්ගේකවත් තේරුම් ගන්න බැරි තරම් සද්ධාාවක් නැහැ. බුදුන්ස කියනවා ඒක මොකද? තාම සංසාරේ දුක් විඳලා නැහැ. විඳපු දුක් අවබෝධයක් නැහැ මතක නැහැ. ඒ නිසා දුක දන්නවනම් ඒ මනුස්සයාට මේ කියන දේ බුදුහාමරෝ කියන දේ ආයේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා මේ සංසාර දුක දැනට තියෙන ටික දැනට විඳවලා තියෙන ටික මතක් වෙනවනම් මේන් පිට ගමනක් නැහැ. ඊට පස්සේ සරුවචනසේ අහනවා නැත්තම් කියන මේ සංසාරේ දුක අහේතුක වෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ මට විතරක් මේ කරදර එනවයි කියලානේ නෑ. ඒක ඔක්කොම එන්නේ හේතු ප්‍රත්‍ය සහිතව සංසාර දුක එන්නේ. සංසාර දුක් කියලා කියන්නේ ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පිහි විප්පයෝගෝ දුක්ඛෝ, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංසාර දුක. ඉතින් මේ මරණය එන්නේ ඇයි කියලා කයින් හරි ඇව්වොත් උගෝදෙනෙක් කියනවා කැන්සර් එකෙන් එහෙම නැත්නම් මේ ලෙඩක් ඇවිල්ලා එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා එහෙම නැත්නම් කවුරු හුණියම් කළා නැත්නම් කර්මෙට කියලා එක්කෙකුටවත් හිතෙන්නේ නැහැ මරණයනේ ඉපදිච්ච නිසායි කියලා. කවදාවත් හිතෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙකුට විතරයි හිතෙන්නේ මේ සංසාරේ දුක අත තියෙන තියෙන තන දුකයි. මේ සියලු දුක් එන්න හේතුව මම මේ ලෝකෙට ආපු නිසා. ඒක කියනකොට hina යනවා. මේ දුකට හේතුව ජාතිය කියලා දන්නවනේ. ඒ නිසා ආයේ ජාතියක් පතනවා කියලා කියන්නේ ආයේ දුකක් පතනවා. ඒ නිසා ජාතිය නැති කිරීමට නම් මතක තියාගන්න අපි හෙටක් පතනවයි කියලා කියන්නේ ආයේ ජාතියක් පතනවා. ආයේ දුකක් පතනවා. දුක පතන එකට අනිවාර්යයෙන්ම දුක ලැබෙනවා. ඒක නිසා ජාති දුක පදනම් කරගත්ත දෙයක් මෙතන තියෙන්නේ ජාතිය ආවට පස්සේ ජරා ව්‍යාධි මරණ ඩෙඩෙක් මහල්ලෙක් මලගඳක් කියලා බුදුහාජාන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සලා දැකපු හතර පෙර නිමිති පොඩ්ඩක් කල්පනා කරන්න. එතනදී බුදුරජාන්සේ ජාතිය දැක්කේ නැහැ. ජරා ව්‍යාධි මරණ දැක්කා. ඊට පස්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ පළවෙනි ගාථාවේ තියෙන්නේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනම් මම මේ ಜಾති සංසාරයේ හොයමින් අනන්ත ආත්ම ගානක් ගියා මං ඉපදෙනකොට ಜಾති දුක හටගෙන ඉවරයි දැන් අහුවෙන්නේ නැහැ. ජාති දුක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මට ගේ හදන එක හම්බුන්නේ නැහැ. මට හදපු ගෙවල් දැක්ක විතරයි මං කෙරුවේ. ඊට පස්සේ කියනවා ගහකරන් දිට්ටෝසි ගේ හදන එක මං දැක්කා. අනාගතේ පතනවයි කියන්නේ ජාතිය පැතීම. වෙන කෙනෙක් ගැන හිතනවයි කියන්නේ ජාතිය පැතීම. වෙන තැනක් ගැන හිතනවා කියන ජාතිය පැතීමක්. ඉතින් ඒක තියෙද්දි මේක නැති කරන්න බෑ. ඒක නිසා බුදුරජාණන් සඳහන් කරනවා වර්තමානයේ හිත ಜಾතිය නොපතනමයි කියලා කියන්නේ සංස්කාර නැති හිතක්. ප්‍රාර්ථනා නැති හිතක්. අදිෂ්ඨාන නැති හිතක්. චේතනා නැති හිතක්. ඒ නිසා හොඳට සතිය තැම්පත් වෙලා ආනාපාන තැම්පත් වෙලා මොනක්වත් නොකර ඉන්න චිත්තක්ෂණයේ කිසිම චේතනාවක් නැහැ. කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. කිසිම අදිෂ්ඨානයක් නැහැ. කිසිම තැලසුමක් නැහැ. සියල්ලම වෙන්න ඇරලා තියෙනවා. ඒ චිත්තක්ෂණේ ආය කවදාවත් જાති ඇති කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ චිත්තක්ෂණේ නිවන. ඒ චිත්තක්ෂණේ ක්ෂණ මාත්‍ර වශයෙන් නිවන. ඉතින් මේක දිගට පවත්තණ්ඩයි මේ චේතනා නැති, අදිෂ්ඨාන නැති, උපේ උපාදාන නැති මේ චිත්තක්ෂණය පැවැත්වුවොත් මෙතනදීම જાතිය නැති කරන්න පුළුවන් తాවකාලිකව. ඊට පස්සේ ජීවන රටාව සකස් කරගත්තොත් අනාගත සැලසුම් නැහැ. වෙන කෙනෙක් ගැන හිතිල්ලක් නැහැ. වෙන තැනක් ගැන හිතිල්ලක් නැහැ. හිතෙනව නම් කර්ම පරණ කර්මයක් මම මේ චේතන වර්තමානයේ ගත කරන්නේ කිසිම චේතනාවක් නැතුව. සබ්බ ලෝකේ ආනාභිරත සංඥා කියලා මේක මේ දේශනා කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ යේ ලෝකේ උපේ උපාදානා චේතස අදිඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චති භික්ඛවේ සබ්බ ලෝකේ අනබිරත සංඥා ලෝකේ සියලු දේ පිළිබඳව අභිරතියක් ඇති කරන්නේ අබිරතියමයි මේ ජාති දුක අමතක කරන හේතුව. ඒක නිසා අබිරතිය නැති එක චිත්තක්ෂණයක් මැරෙන්න ඉස්සලා දැක් ගන්න පුළුවන් නම් මේක මනුස්ස ජීවිතයක් වෙනවා. එක චිත්තක්ෂණයක්වත් මැරෙන්න ඉස්සලා ඒක නොලැබුණොත් අත්දක ගන්න බැරි වුණොත් අත්දකලා අගය කරන්න බැරි වුණොත් ඒක බුදුජාන සඳහන් කර තිනවා ජීවිතේ මුර්ගයි කිය. මුර්ග ජීවිතයක්. ලෝකේ ජීවත් වෙන මිනිස්සු කී ලක්ෂයක් 100ට කීයක් මේක අහලත් නැතුව අත්දකලත් නැතුව මුර්ගයන් විදියට මැරලා යනවාද කියලා බලන්න. බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මේකට ගිහිල්ලා මේ ජාති දුකක් නැවත ඇති නොකිරීමට නම් මේ එළඹිච්ච වර්තමාන මොහොතේ පූර්ණ අවදියෙන් පූර්ණ සතියෙන් පූර්ණ අප්‍රමාදයෙන් ගත කරන්න පුළුවන් නම් ඒක වර්තමානෙත් නිවන ඉස්සරහට කරදර නොවන තරම්. මේක මෙතෙන්ද ගෙනල්ලා ඊට පස්සේ සරුවචාන්සේ ජාතියට හේතුව භවයේ භවයට හේතුව උපාදානය උපාදානයේ ලස්සන කතාවක් ගෙනියලා කියනවා මේ දේ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒකට මම මේ වෙලාව වෙලා ගන්න යන්නේ. උපනිෂා සූත්‍රය කියවන්න මේ හැම දෙයකටම එකම ක්‍රමයකට බස්සන්නේ කිසිම දෙයක් අහේතුක වෙන්නේ ඒකට අපි උපයන්න ඕනේ උපේනොට උපේනොට ඊගාව එක පේනවා. ඒක බලනකොට ඊගාව එක පේනවා. ඒ නිසා අපි ආස්වාද ප්‍රසවාස හොඳට බැලුවොත් ආස්වාදද හට ගැනීම පේනවා. හැම දෙයකම මුල දකින්න ඒක සිද්ධි වෙන්න ඕන. මේ පිරිස් වල වෙලා තියෙන මේක සෑහෙන දුරට මේ හැම කෙනෙක්ම මෙව ගැන අනුන්ගේ මෙහෙමකින් හෝ තමන්ගේ මෙහෙමකින් හිතලා තියෙනවා. කල්පනා කරලා පියවර ටිකක් අරන් තියෙනවා. එහෙම නැතුව මම මේ කියන බණ හිතන්න මේ වෙලාවේ රේඩියෝ එකේ එහෙම කිව්වොත් මට ගල් ගහයි. අනිවාර්යයෙන්ම ගල් ගහනවා මේ ಜಾති දුක නැති කරන්න හදන්නේ. එතකොට සිංහල ජාතිය නැතුනට පස්සේ එහෙම නෙවෙයි පුළුවන් නම් අම්මලා හතර දිනක් වදන්න කියලානේ බනට කියන්නේ. ඒක නෙමේ ಜಾතිවාදය කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම කියන්නේ මූල ධර්මවාදී මේ ප්‍රභාකරන්ගේ ගෝලෙක් ඇවිල්ලා නිසරණවනේ බන කියනවා. මේ ಜಾති නැති කරන්න හදනවා සිංහල ಜಾති නැති කරන්න හදනවා කියලා. ඕගොල්ලෝ තෙට ගෙදර ගියාට පස්සේ ඒක කියයි. මෙහෙදි කියන්න බෑ මොකද නිසරණවනේ ලොක්ක මං හින්දා. මෙතෙන් ආවට පස්සේ කියන බණක් අහගෙන යන්න වෙනවා. නමුත් හොඳට බලන්න උපනිෂා සූත්‍රයේ මම කියව එකක් නෙවෙයි මේ. බුදුජානනාංශයේ කියලා තියෙන ඒක නිසා මේ වර්තමාන ජීවිතේ හැම චිත්තක්ෂණයකම ওই කියන ධර්ම પરම්පරාවම වැඩ කරනවා. ඒකෙන් පිට ගිය ගම ආය මොන්නම ගැලවීමක්වත් නැහැ. තන්නි කර තණ්හාමාන දිටි රාග ద్వේෂ මෝහසයිත හිතවිල්ලක නිසා ඒක දැනගෙන මේ ගැලවීම පිණිස ආනපානේ ගන්න නැත්නම් වම දකුණ ගන්න ඒ නැතත් ඉන්නේ ඉරියව්වේ හිත පවත්නවා නම් අපි ශක්ති ප්‍රමාණෙන් එකට කොටස් කාර්ය වෙනවා. ඉතින් ඒක තමයි ශාසනයට කරන්න තියෙන ලොකුම සේවය ශාසනයෙන් ගන්න තියෙන ලොකුම සේවය. ඉතින් දවසේ ධර්ම දේශනාවත් මම මේ මතක් කිරීමත් සමග නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනා වලියෙත් නිමාව මෙතනින් මම සටහන් කරනවා. ශිරු දිනාටම තමයි මේ එකතු කරගත්තා වූ අඩුම කැඩුම ටික අරගෙන මේක නිසි මාර්ගයකට ගොනු කරගෙන මානසිකාරය යොමු කරගෙන මේ යන ගමන සතුටින් සමාදානෙ එහෙම නැත්නම් ආත්ම විශ්වාසයෙන් යුක්තව වේගයෙන් ඉදිරියට යන්න මේ ධර්මදේශනාවලිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතනින් නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා